දැයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලාව වෙන් කරගත්තේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව පොදු සාකච්ඡාවකටයි. ඒකට අනුග්‍රහයක් වශයෙන් නැත්නම් ප්‍රතිචාරයක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න දෙක ඉදිරියට යමු. ඒ අතර වාරයේදී කාටරි සභාවට සභාගත කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් සාකච්ඡාව නම ඉදිරිපත් කරන්න කියන පොදු ආරාධනාවත් මම මේ අවස්ථාවේදී කරනවා. ලිඛිත ප්‍රශ්නයක් ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේ විදර්ශනේ වැඩි ඇති ආකාර 11 කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේක ඇත්තටම මේ සමහර දේශනවලදී අපි ගොඩක් විස්තර සහිතව කරන්න දීලා තිබුණා. නමුත් මේ වෙලාවේදී අපි නම් වශයෙන් සඳහන් කරනවා නම් ඒකෙදී කාලය අනුව තුනකට කැඩෙනවා අතීත අනාගත වර්තමාන වශයෙන් ඊට පස්සේ දේශය අනුව දුර ළඟ ඇතුළත පිටත වශයෙන් කැඩනවා වේදනා වශයෙන් ප්‍රිය අප්‍රිය නැතහින ප්‍රනීත වශයෙන් කැඩෙනවා ඊට පස්සේ ගොරෝසු සහසියුම් කියලා අන්නේ 11 ආකාරයේ තියෙනවා ඒක නිසා ඒක මේ ආනාපාන සති භාවනාවට කොටු වෙච්ච එකක් නෙවෙයි මොනම අරමුණක් හරි ගත්තාම ඒ අරමුණේ ওই තියෙන පැතිකඩවල් ටික දැක්කොත් තමයි අරමුණ දැක්කයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එකකින් අදහස් වෙන්නේ ආනපනේ මතුවෙනවනම් මතුවෙන්නේ ওই 11 ආකාරයට තමයි. ඒකක්වත් හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒ හැම පැතිකඩකටම සම අවධානයෙන් බලන්න පුරුදු වෙන කියන එකයි. ඉතින් ඒක ඇත්තටම ටිකක් තල තුනයි යෝගාවචරකේ වැඩක්. මොකද ආධුනික යෝගාවචර බොහෝ විට ඒකේ එක එක කොටස් වලට ප්‍රිය වෙනවා එකට අප්‍රිය වෙනවා. නමුත් ධර්මදේශනා මාර්ගයේ සාකච්ඡා මාර්ගයෙන් පෙන්නලා දෙන්න ඕනේ. ඒ හොඳ නැහැ කියලා පෙන්වන කොටසුත් ආනාපානෙමයි ඒවට සමහිතින් බලන්න කියන එකයි ඒකෙන් දෙන ප්‍රායෝගික අත්දැකීම. දෙක ආනාපාන සති භාවනා දිගටම කරද්දී. කියන්නේ හොඳින් බලාගෙන ඉඳිද්දී චනික තිගැස්මක් සමග ආලෝකයක් වැනි තැනකට පිවිසෙනවා. එහිදී ප්‍රස්වා ආස්වාද ප්‍රස්වාසයේ හොඳින් වැටෙනවා මේ අවස්ථාවම අපට ශබ්ද ඇසුනද ඒවා භාවනාවට අවහිරයක් නොවිය. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනාවේ දිනුවක්ද එසේනම් ඒ වැඩි දියුණු කරගන්නේ කෙසේද? ඉතින් අපිට මතක් කරගන්න තියෙන්නේ මේ වගේ භාවනාවේදී යම් යම් බලාපොරොත්තු වෙච්ච නැති හෝ අපේක්ෂා නොකළ දෙයක් සිදු වෙද්දී ආනබන සතිය කැඩෙන්නේ නැතුව යනවනම් ඇත්තටම ඒක දිනුවක්. තිගැස්මක් ආවත් ආලෝකයක් ආවත් Taman අර පවත්වපු සම්බන්ධතාවයට බාධා නොවෙනවා නම් පිටින් සද්ද ඇහෙනවා ඒත් බාධා වෙන්නේ නැත්නම් ඒක දියුණුවක්. ඉතින් ඒක නිසා ඒ සඳහා වැඩි දියුණු කරගන්න කෙසේද කියනවා නම් ඒක නැවත නැවතත් භාවිත කිරීමෙන් බහුලීගත කිරීමෙන් මේ ඇවිල්ලා තියෙන ආලෝකයේ සද්දේ තිගැස්මට අමතරව තවත් යම් යම් බාධා මැද වුණත් ඒක දිගට කරගෙන යන්න පුළුවන් වීම සඳහා කාලයෙන් තමයි උත්තරය ලැබෙන්නේ. නිසා දිගට කරන්න කියන එකයි වැඩි දියුණු කරගැනීමේ උපදේශය වශයෙන් දෙන්න තියෙන්නේ. මේ ක්ෂණික සමාධියක්ද මේකට තාම කියන්න අමාරුයි එහෙම නමක්. නමුත් ක්ෂණික සමාධියකට අවශ්‍ය අභ්‍යාසය මේ ලැබෙන බව කියන්න පුළුවන්. ඒ සමුදය අස්තංගමේ විදර්ශනාට වැඩියක් කෙසේද? ඒකත් මේ වෙලාවේදී කරන්නේ මේ වෙලාවේදී කරන්නේ මේක හොඳට දිරව ගන්න එක. මේ හොඳට ඇඟට වද්දා ගන්න එක. ඒක හොඳට හුරු වුණාට පස්සේ ඉබේමත් සමහර වෙලාවට ඒ අනුව ඇති නැතිවීම බලන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී අපි කරන්න තියෙන්නේ ඒකට ඒ තඩමාරු අවස්ථාවට හිතගත පුරුදු කරන එකයි කරන්නේ. කරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ බොහෝ අවස්ථාවලදී කායික වේදනා නිසා හුස්ම කෙරෙහි සතිය පවත්වා ගැනීමට අසීදු වේ. එවිට කල යුතු පිළියමක් අදනා කරුණාවෙන් පහදා දෙන්න. ඉතින් මේ වෙලාවේදී ඒ කයෙන්ම අහන්න ඕනේ ඒ වේදනාව නැතිකරන්න අතපය දිගාරණ එකද උස්වාසනයක වාඩි වෙන එකද මොකද්ද කරන්න ඕන කියලා මේ කය කය කයටම හිත දාලා බලන්න ඕනේ. හුඟක් වෙලාවට ඒ Taman ඉන්න ආසනේ වැරදි නම් පටියන්ක ඉඳගෙන ඉන්න ආසනේ වැරදි නම් ඒ දුක් මේ කායික වේදනා ප්‍රශ්නේ මතුවෙනවා. ඒ වගේම සක්මන් භාවනා අඩු නම් වේදනා ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා ආධුනිකයට කියන්නේ ඒ කයේ සහයෝගය ලබා ගැනීම සඳහා ඒ කය ඉල්ලන දේවල් යම් ප්‍රමාණයකට සපයලා දීමෙන් තමයි අපිට යම් ප්‍රමාණයක් ආනාපානෙත් එක්ක යාලුකම් පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වේදනා පිළිබඳ විස්තරයක් තියෙනවා නම් මේ වේදනා පරියන්කෙන් නැගිටපු කොහොම නැති වෙන වේදනාවද නැත්නම් පරියන්කේ පටන් ගන්න දිගටම යන වේදනාවද එනත්තම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ වේදනාවද ඉතින් දැඩි ලෙස ආනාපානෙ අල්ලන්න හදන්න යාම නිසා එන වේදනාව වර්ගයක් තියෙනවා ආන්නේ වශයෙන් මේ වේදනා විස්තර වෙනවා නම් ඒක විග්‍රහයට ගන්න පුළුවන් නම් පොදු වචනයක් තියෙන කායික වේදනාව කියලා ඒ සඳහා පොදු එක උත්තරයක් නැහැ දල අදහස් ටිකක් තමයි මම මේ ප්‍රකාශ කරේ ප්‍රශ්න හැටියට තෙරුවන් සරණයි උදාසන භාවනා වාරයේදී විනාඩි 15ක් 30ක් වියකි කාලයක් හිත සමාධිමත්ව හොඳ සතියෙන් සමාහිතව සම්නුත්ව ඇති බව දැනුවත්වම සිටිදී කිසිවක් කිරීමට හෝ හිතීමට බැරි විය. ඒ සතුරුදායක අවස්ථාවක. නමුත් අපගේ මේ දිරිය සදාටම දුකින් මිදීමේ පරමාර්ථයයි. මේ භාවනාවෙන් පසු ඊට කාලයේදී අනිත්‍ය ගැන මෙනෙහි කිරීමේ අවස්ථාවක් නොලැබීම ගැන මන්ද පසුතැවිල්ලක් ඇතිවිය. මගේ ප්‍රශ්නේ මෙවැනි උපචාර සමාජයක් යයි හිතියකී අවස්ථාවක් ලැබුණ විට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රායෝගික අවබෝධයක් ඇති කිරීම පිණිස කුමක් මාර්ගයක් ගත යුතුද යන්නයි. ඇත්තටම මේ ඒ බාගෙට අලිය තැඹිලා තියෙදි කන්න ගත්තොත් ඉතින් බඩ රීදෙනවා. ඒ නිසා සමාධිය යන්තම් මේ හැදීගෙන එනකොටම ඒකෙන් කෙරෙන්න ඕනේ මේ මේ විපස්සනා කොටස සිද්ධ වෙන්නේ නැහැ. ඒ සමාධිය හොඳට තහවුරු වෙනකන් ඔච්චර එරණකම් බලා හිටපු allele පැම්බෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි කන්න පුළුවන් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඒකට මේ මේ හදිසියේ කඩිමුඩිය ගත්තොත් අතකට පුච්ච ගන්නවා. බඩත් නරක කර ගන්නවා. ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්මට යන්න පුළුවන්. මේ වෙච්ච වැඩේට අනුග්‍රහ කරන්න. ඒ විනාඩි 15ක් 20ක් හිටපු කාලය උදේවේ සිද්ධ වුණා නම් අනිත් දවසෙත් ඒක අරගෙන මේක හොඳට තහවුරු කරගන්නකොට හිතෙන්න නැත්නම් හිතේ සමාධි මට්ටම ආවට පස්සේ ਸਰවචන්නාංශයේ දේශනා හැටියට සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. හිත සමාධිමත් වුණාට පස්සේ ඒක මේ අනිත්‍ය දුකනාත්මේ දකි. ඒ සමාහිත වෙන්නේ ඉස්සෙල්ලා ඒක බලන්න බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ මේ අමුමම කණ්ඩ හදනවා නැත්නම් තැම්පිච්ච නැචාලයක් බාගට තැම්පිච්ච ආලයක් කණ්ඩ හදනවා වගේ වැඩක්. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන පොට හොඳයි. ඒ විදිහට මේක වැඩි වෙන විදිහට කරන්න. එතකොට අදාළ තමන්ගේ විපස්සනාමය ඥාන හෝ ඇති හැටි දැකීම සිද්ධ වෙන්න හුඟක් ඉඩ තියෙනවා. ගර්ථ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී පය පොළවේ ගැටීම සමග ඇති වෙන ස්පර්ශය හේතුවෙන් හටගන්නා දැනීම මම දැන් මෙතන කියන හිතවිල්ල ඇති කරයි. මේ මෙනෙහි කරමින් දිගටම සක්මන් කරන විට හිත ධර්මයක් තුට සමාධිගත කෙරේ. සමහර විට ඒ නැමැති නැතිවි ආනාපානට සිතයයි මේ தત્ත්වය සක්මන් භාවනාදී කරගෙන යාමට සුදුසුයි කරුණාකර පහදා දෙන්න. එතකොට අර විදියට ස්පර්ශය ඒ ගැටීම තේරෙනවා නම් මම දැන් මෙතන කියන තැනට එතෙන්ට ඇවිල්ලා තියෙන බව තේරෙනවා නම් ඒකෙදි මේ වම් පායේ ගැටීම දකුණු පායේ ගැටීම සමානද එතන ඒ දෙක අතර පුංචි පුංචි වෙනස්කම් තියෙනවද කියලා හොඳ සැලකිල්ලෙන් බලන්න කියනවා. එතකොට මේ ගැටීම විස්තර සහිතව මේ විලුඹෙන් පටන් ගන්න මුළු කකුල පුරා යනවද නැත්නම් පටන් ගන්නකොට මුළු කකුලෙම පටන් ගන්නවද නැත්නම් ඇඟිලි දිග ඇඟිලි හිස දිහාම පටන් ගන්න පස්සට එනවද ආදි වශයෙන් ඒකේ විස්තර හුඟාවක් දැක ගන්න පුළුවන් වුණොත් හරියට පොලිසියට අවශ්‍ය කරන හොරෙක් අහුණාට පස්සේ ඒ හොරා නැවත නිදහස් කරන්න ඉස්සලා යාගේ හැම ඇඟිලි සලකුණු කේස් වර්ණය දිග උස ඔක්කොම ගන්නවා වගේ කලාතුරකින් අපිට මේ මම කියන්නේ මේ ස්පර්ශ කියන්නේ හොරෙක් කියලා. ඒ ලැබිච්ච මම නිදර්ශනයකට කිව්වේ ස්පර්ශය දැනෙන වෙලාවේදී ඔක්කොම තොරතුරු ගැනීමෙන් අර නිරීක්ෂණය බොහොම ආසන්න උත්සන්න එකක් බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා හම්බ වෙච්ච අවස්ථාවේදී අන්නේ විදිහට ඒ ස්වභාවික ලක්ෂණ හැකිතාක් දුරට ආසන්න උත්සන්නව නිරීක්ෂණය කරන්න සූදානම් යන්නේක තමයි යෝගාවචරය කරන අනුග්‍රහය. ඒ වගේ සක්මන් භාවනා කරේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරගෙන යන විට ටික වේලාවකින් පසු නොදැනුවත්වම හිත වෙන සිතුවිලි කරා යන බව දැනගත වේ. නමුත් වම දකුණ වශයෙන්ද සක්මන් කෙදිගෙන යයි. මේ ඕටෝ පයිලටින් වගේ දෙයක් ලෙස සිද්ධන බව සිටී. මෙවැනි අවස්ථාවක අවස්ථාවක් මගහරවා ගැනීමට උපදේශයක් පතමි. ඒක මගහරවා ගන්නටත් වැඩිය හිතවිලි තියෙද්දිම අත හිතවිලි ප්‍රවාහයක් වැඩ කරද්දී වරින් වර හෝ අස් වම දකුණ හැපෙන එක වම දකුණ තියෙන එක අල්ලා ගන්න පුළුවන්ද කියන එක නැවත නැවත උත්සාහ කරන පටන් අරගත්තොත් සාර්ථක උත්සාහයක් ආවොත් සමහරලාට හිතවිලි එන්නේ ආනාපානෙට අනදර මේ වම දකුණට අනදර කරොත් තමයි වම දකුණට හොඳට ගෞරව කරලා බලන්න පටන් අරගත්තොත් අර හිතවිලි ඉබේම අවලංගු භාවයටපත් වෙන බව සමහර විටක දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ Tamange මානසිකාරය මෙහෙයුම යොදන ප්‍රමාණය හැටියට අවශ්‍ය අරමුණ ඉස්මතු කරගන්න පුළුවන් ශක්තියක් මේ මේ මානසිකාරය තුල තියෙනවා. මෙහෙන් හිතවිලි තියෙනවා, මෙහෙන් වම දකුණ තියෙනවා. Taman අර වම දකුණ මෙනෙහි කරමින් වගේ මානසිකාරය කියන එකට තියෙන ප්‍රායෝගික අර්ථය මෙනෙහි කරනවා කියන එක මෙනෙහි නොකරත් වැඩි කරන්න පුළුවන්. මෙනෙහි කරන්න පටන් අරගත්තොත් Tamanට අර හිතවිලි නොතිබෙනව නෙවෙයි නමුත් ඒ හිතවිලි වලින් එන නපුරු බලපෑම අඩු කරලා ආනාපාන යන්න පුළුවන් වම දකුණ යන්න පුළුවන් ගතිය වැඩි වෙනකොට හරි ආත්ම ශක්තියක් වැඩිනවා. එතකොට Tamanට තේරෙන්නේ නිකන් හිතවිලි කාපට්ටයක් උඩ ඇවිදිනවා වගේ. හිතවිලි තියෙනවා ඒ උඩ ඇවිදින්න පුළුවන්. එතකොට මේ තේරෙන්න පටන් ගන්නවා මේ සතුරා බලවත් වෙන්නේ Tamanගේ මානසිකාරයේ දුර්වලුණු තමයි. මානසිකාරයේ හරියට එල්ලයක් සහිතව කලයුත්ත කරනකොට ඉබේම සතුර දුර්ල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ හිතවිලට ස්තුති කරાવી දවසක ඒ ආපු නිසා තමයි මගේ මේ මානසිකාරයේ මේ කාර්යක්ෂම වුණේ ශක්තිමත් වුණේ කියලා සද්දත්තක්වත් ඕක කරන්න පුළුවන්. වේදනාවක්වත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ශක්තිය යන වාඩි වුණාට පස්සේ පර්යංකේදීත් යම් යම් හිතවිලි ටිකක් තියෙද්දිත් ආනාපානෙ අල්ලන්න පුළුවන් ගතිය ඒකටම මේ අරකේ පූර්වාදර්ශය ගන්න පුළුවන්. ඒ නිසා මේ මගද්දුරට ගිහිලා තියෙනවා මම මේ උනන්දු කරවන්න ආදන්නේ ඉති නැති කරන්න උත්සාහ කරන්න එපා. ඉතිවිල තියෙන නපුරු බලපෑම අයින් කරලා මානසිකාරයේ යොමුව හොඳට ශක්තිමත් කිරීමෙන් මානසිකාරයේ කෙලෙස් වලට වැඩිය බලවත් බව පෙන්ලා දෙන්න. යෝගාවචරයේ වම දකුණ යන රිද්මය අනුව සක්මන් කරන විට ආස්වාස ප්‍රස්වාසයේ හුස්ම ඉහළ පහළ යන ලෙස අඩිය මාරු කිරීමෙන් භාවනාවට බාධාාවක් වේද යන උපතුමන්ගෙන් අසා දැනගත යුතුයි. ලියවිලා නැහැ ලියන්න ඕන එක යෝගාවචරයේ වම දකුණ යන රිද්මය අනුව සක්මන් කරන විට ආස්වාස ප්‍රස්වාසයේ වරහන් පටන් ගන්න තියෙන හුස්ම ඉහළ පහළ යන ලෙස අඩිය මාරු කිරීමෙන් භාවනාවට බාධාක් වේද යන ගෙන අසාධන කතයුතුය. එම උත්සාහය සම්පූර්ණ වැරදි හිතීමක්ද නැද්ද යනු කෙටියෙන් විස්තර කරන මැනවි. ඉතින් අපිට භාවනා කියන වචන පැත්තක දාලා සතිය කියන වචනේ දෙන දැම්මනම් අපිට වර්ණා ගන්න වෙන්නේ යෝගාවචයේ වම දකුණු රිද්මය අනුව සක්මන් කරන විට ආස්වාස ප්‍රස්වාසය යන ලෙස ආස්වාස ප්‍රස්වාසයේ හැටියට අඩිය මාරු කිරීමෙන් සතියට බාධාවක් වෙයිද කියලා මගෙන් අහන්න නැතුව තමන්ම අහගන්න ඕන. මේ පයත් එක්කත් එක්ක රිද්මේට යනකොට පයත් එක්ක හිත තබා ගැනීමේ සත්‍ය පැවැත්වීමේ ශක්තිය වැඩි වෙනවනම් ඒක හරි. අඩු වෙනවනම් එහෙනම් අපිට අවශ්‍ය කරලා තියෙන සතිය වර්ධනය කිරීම නිසා ඒකට මේ දෙකෙන් එකක් එක්ක යන්න ඕනේ. මම දක්ුණායි හුස්ම ඉහළ පහළ ගැනීමයි දෙකම මාරු කරන ගියාම අපහසුයි නම් දෙකේ එකක් කරගන්න ඕනේ. සක්මන ඉස්සර කරන්න ඕනේ ඊට පස්සේ හුස්ම ඉලපාල ගැනීම ඒක අර හිතවිලි අතරමැද සක්මන් කරනවා වගේ හිතවි හුස්ම ඉලපාල ගැනීම පැත්තක තියේදී වම දකුණු අනුව මෙනෙහි කරලා මේ දෙක පැටලුම් අරගන්න ඕනේ නමුත් දෙකම කරන ගමන් සතිය පාත්තන්න පුළුවන් නම් ඒ මේ Tamanටම ඒක පාසියට හරවගෙන යන්න පුළුවන් මෙතන තියෙනවා මේ උත්සාහය සම්පූර්ණයෙන්ම වැරදි හිතීමක්ද යනු කෙටියෙන් විස්තර කර මැනවි උත්සාහ කරන එක නම් වැරදි. වම දකුණු වශයෙන් කරගෙන යන ගමන් ඒකත් එක්ක හුස්ම ගලපන්න හදන එක වැරදි. අනිවාර්යයෙන් මේක අවුලක් ඇති කරනවා. සමහර විටක වම දකුණු කරන යනකොට ඉබේම හුස්ම වැටෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී වුණත් Taman සක්මන් කරනවා නම් සක්මන්ට ප්‍රමුඛතාවය දෙන එක තමයි සරල ඍජු ක්‍රමේ. ආනාපාන සතිය කරගෙන යන විට ආනාපානයේ ගෙවි ගොස් නැත්තරම නැති අවස්ථාවට පැමිණේ. <clears throat> නැතොත් ඊ타මත්ම සිව්මේ. එක් දිනකදී හදිසියෙම ශරීර නොදැනී ගොස් මුකුත් නැති අවකාශයෙන් විය. මම කොයි සිටිදයි සොයාගත නොහැක විය. එල්ලෙන තනක් නොමැතිව සාගරයක වැටුම් මෙන් සිත කලබල වී අසරණ වී ඇති බව දැනෙන්නට විය. කොතරම් වේලාවක් ඒ සිටියාදයි මතක නැත. ටික වේලාවකින් නැවත ශරීරය දැනෙන්නට විය නැවත මෙසේ සිදු වොත් කුමක් කළ යුතුද ලනු කැල්ලක් කර යන්න එල්ලෙන්ට ලනුවක් නැතිකම නේ තියෙන්නේ ලනු කැල්ල ළඟ තියාන කලබලෙට හදිසියක් වෙනකොට ඒක ගන්න එකයි තියෙන්නේ අම්මෝ මේ ශරීරයට තියෙන ආසාවක් නේ මේ ශරීරයට සහ ජීවිතයට තියෙන ආසාව ඒක නිසා මේ මුලති මුලදී හරි අමාරුයි ඒ නිසා ඒ පුළුවන් නම් බලන්න ජීවත්ව ඉඳ ඇති මේ ශරීරෙට ඒ අතේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ තමන්ම මැරිලා තමන්ගේම මිනිය බටහිරට ඔළුව දාලා අතක් උඩට තියාගෙන ඉන්න හැටි දැකලා තමන්ම ගිහිල්ලා ඒ මිනිහ තියා බල්ලා අනිච්චාවත සංකාරා උප්පාද වය ධම්මිනෝ කිය ඒ මරණයට සම්බන්ධ වෙන්න පුළුවන් නම් Tamanටම Tamanගේ මරණය සම්බන්ධ වෙන්න පුළුවන් නම් තුන් හතර සැරේ කරන්න කියනවා. එතකොට හොඳ මේ පුහුණුවක් එනවා මේ මරණය කියන එක අභ්‍යග්ගයක් කලබලයක් නෙවෙයි. පුහුණුවක් එනවා. ඒ නිසා ඒ ශරීරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න මේක පුරුදු කරගත්තට පස්සේ මුළු හිතේම තිබුණු මානසික ආතති මුළු හිතේම තිබුණු මානසික ඒ පීඩන සියල්ලම මකලා නමුත් ඒක දැනගන්නත් ඉස්සෙල්ලාට ශරීරය නැතිවීම නිසා ඇති බයෙන් අපි කලබල වෙලා ඒ ඒ විවේකයේ විස්රාමයේ බුද්ධ විදින්ට දෙන්නේ. එතෙන්ද ගියත් තෑග්ග දුන්නත් තෑග්ග ගන්නෑ. මොකද මේ ශරීරයට තියෙන තද බල ආශාව නිසා. ඒ නිසා කියනවා තමන්ට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ තීක්ෂණ කරන්න ඕන නම් දිනු කරන්න ඕන නම් නවහකාරයේ ඉන්දියානි තික්කානි භවන්ති කියලා ඔය අටුවාවේ ඒක එකතු කරලා පෙන්නනවා. එක කාරණාවක් තමයි කායේහිච ජීවිතේහිච අනපේක්ෂතාව උපට්ඨපේති. තමගේ කයත් ජීවිතයක් පිළිබඳ අපේක්ෂාව අතහැරලා භාවනා කරන්න. මේක නැති වෙයි නැති වුණාට කමක් නැහැ. මම මගේ සතිය සීලයේ මේ සද්ධා විදිය සති සමාධි දිනු කරනවා කියලා ඉතින් දිනු කරන්නේම මේ කය අතහැරීමට තමයි. අතහරිනකොටම සද්ධාවත් කඩාගෙන කලබලය ඇති වෙනවා. වීර්යයත් කඩාන කලබලය ඇති වෙනවා. සතියත් කඩාගෙන කලබලය ඇති වෙනවා. ඉතින් ඕම කොච්චර කෙරුවක්වත් මැරෙනවා. කොච්චර ආස කරේද මැරෙන වෙලාවේ ඕක කොහොමඩක්වත් අතාරින්න වෙනවා. ඉතින් ඒ නිසා ඒකට පොඩ්ඩක් පුහුණුවක් මෙතන තියෙන්නේ. ඉතින් ඒක හොඳ භාවනා හොඳ අවස්ථාවක්. නමුත් ඒක ඒකෙන් එන ඒ සුන්දර පෙනුම නැත්තම් ඒ මිහිරියාව බුද්ධ විඳින්න නම් ඒක බොහෝ වාරයක් අත්දකින්න ඕන. එතකොට සත්‍යච්ඡකාරී හොති සක්කච්ඡකාරී හොති සප්පායකාරී හොති කියලා ඒ තමන් යම් දවසක ඒ විදිහට කය නොදැන මට්ටමට ගියා නම් අන්නේ தત્ත්වේ නැවත එන විදිහට එදා භාවනාවේදී තිබිච්ච தત્ත්වේ පුළුවන් තරම් සපෙලා දෙන්න ඕන. ඒ කියන්නේ උදේවරු වෙනඟුනේ හැමදාම උදේ වාඩි වෙන්න ඕන. සක්මණෙන් පස්සේ නම් හැමදාම සක්මන් කළා වාඩි වෙනවාදී සප්පාය කරන සපෙලා දෙන්න ඕන. සත්‍යච්ඡකාරී හොඳි හොති ඒ විදිහට බාන හරියට නැත්නම් හැමදාම නිතිපතා භාවනා කරනවා. සක්කච්ඡකාරී හෝති ඒ ඒ භාවනාවට අවශ්‍ය කරන කරුණු. ඒ කියන්නේ ලෙඩ කරගන්න නැතුව, නිදි මරන්න නැතුව, අනුංගික රණ්ඩු සරුවල් කරගන්න නැතුව අවශ්‍ය පරිසරය නැවත නැවතත් බොහෝම ගෞරව සම්ප්‍රයුක්ත සපයලා දෙන්න. ඒක තමයි මේ අත්දැකීම නැවත නැවත ලබලා ඒක තියෙන සබකෝල ගතිය අඩුවේ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට නින්දට වැටීම, නින්දේ සිට සිහින පෙනීම නැවත එකවර ආනාපානට පැමිණීම දිගටම සිදුවේ. ඒ සක්මණෙන් පසුවද සිදුවෙන නිසා වීර්ය වැඩිවීමට නින්දෙන් මිදීමට උපදේශයක් පතමි. මේකෙදි කියනවා මේ විදිහට Tamanda මේක එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙනව ප්‍රශ්නයක් නම් ආනාපානේ නතරක භාවනා කරනකොට නින්දට වැටීම සිදු වෙන්නේ ආනාපානේ පියවර තුනකින් පල්ලෙහාට බහැලා. ගුරුසු ආනාපානේ පළවෙනි වතාවට සිවුම් වෙන්න පටන් ගන්නවා. එතකොටත් තමයි දැනුමක් එන ගන්න ඕනේ. දැන් මේ යන්න හදන්නේ මේ නොසලකත් මොන සීලෙට. ඊට පස්සේ සිවුම් එක අති සූක්ෂම තත්ත්වයට බහිනවා. ඒ අතිසූක්ෂම තත්ත්වයට බහිනකම්ම يعني ගොරෝසු ආනාපාන සියුම් වෙනකම්ම ආස්වාචේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්. දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. සියුම් වුණාට පස්සේ මේ කෙනාට ප්‍රශ්නයක් මතුවෙනවා දැන් ආනාපානේ තියෙනවා බොහෝ විට ඒ දෙක වෙන් කරලා අඳුර ගන්න බෑ. ඒ නිසාර මෙනෙහි කිරීම හැලෙන්න පටන් ගන්නවා. මෙනෙහි කිරීම හැලෙනවත් එක්කම නිින්දට බර වෙනවා. ඒක නිසා එවැනි මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙකුට කියනවා පේන කම්ම ආශාස ප්‍රසවාසයෙන් වෙන් කරලා මෙනෙහි කිරීම කරන්න. නැත්නම් පොඩි උපදු උත්තරෙ මෙනෙහි කිරීම මෙනෙහි කිරීම පිළිබඳ විස්තර මම මේ කියන්නේ මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා වෙන් කරන්න පුළුවන් තාක්කල් ඇතුල් වෙනවා පිට වෙනවා ගන්නවා හෙලනවා ආස්වාස ප්‍රස්වාස මොන හරි සුදුසු ක්‍රමයක් දලමිනේ කරා. ඊට පස්සේ මේ දෙක අතර වෙනස නැති වුණත් ඊකටම යනවා සත්‍යයේ තියෙන සිවුම් වෙන බව දන්නවනම් නින්දට බයක් එනවනම් මේ தත්ත්වෙ මඟහරින්න ඕන නම් දෙකටම පොදු වශයෙන් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. නමුත් මේ මෙනෙහි කිරීම මේ ඇති වෙන සමාධියේට ඇති වෙන එකලස් භාවයට බාධා වෙන විදියට දඩබ්බර විදියට කරන්න එපා. වරින් වර වරින් වර දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන විතක්කය තමයි තීන මිද්ද චෛතසිකයට ප්‍රතිනිධිය උත්තරේ. ඒ නිසා විතක්කේ යොදවන්න කියලා කියන වෙලාවයි. මෙනෙහි කිරීම කරනකොට අර නින්දට එන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඒ වුණත් අඩු කරන්න පුළුවන් සමහරලාට අර ගීලක පාට ගැසිලා එන ගති ඒ භාවනා එක අවධියකදී සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට වීර්ය ප්‍රශ්නයකටත් වැඩිය අර ටෙක්නික් එකක් නැත්නම් මේකට ඒකට තියෙන ඒ ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. උත්තරේ තමයි නිදිමත තීන මිද්දේ නම් නිවරණේ නම් ඒකට අවශ්‍ය බේත තමයි විතක්කේ. විතක්කේ කියලා මෙනෙහි කිරීම. ඉතින් මේ මෙනෙහි කිරීම අර විදිහට සූරව කෙරුවොත් 100%ක්ම නැති වෙයි. නමුත් සෑහෙන ගාණක් தත්ත්වේ පාලනය අරතට ගන්න පුළුවන්. විවිධ කිරීම කියන එකත් මානසිකාරය කියන දෙයක්කට වෙනස් වෙනවා. මානසිකාරය කියන්නේ pāli වචනේ අපි ඒක සිංහලට දාන්න මෙනෙහි කිරීම කියලා තමයි කරන්නේ. මෙනෙහි කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සද්ද නගා මෙනෙහි කිරීම අනිතික නිස්සද්දව හිතින් මෙනෙහි කිරීම. හිතින් මෙනෙහි කිරීම කරලා ඇහුවේ නැත්නම් සද්ද නගා වුණත් මෙනෙහි කරන්න කියනවා. නමුත් සද්ද නගා මෙනෙහි කිරීම පොදු භාවනාකදී අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේ නිදිමත ගැන කතා කරන පචලායමාන සූත්‍රයේදී සරුවචනාංශේ ඉස්සලා නිින්දක් එනකොට නිින්ද බව දන්නවනම් ඒ සංඥාව දැනගෙන මෙනෙහි කරලා බලන්නයි කියලා කියනවා. බැරි නම් නැගිටලා සජ්ජායනා කරන්න කියන. මොනවා හරි මේ අර වචෙන් නගන්න නැතුනේ වචෙන් නගලා කරනකොට අර නිින්ද කඩලා යන ගතිය වැඩි. ඒ නිසා මේ මෙනෙහි කිරීම කියන වචනේ පාලි භාෂාවේ බැලුවොත් මනසිකාරය, විතක්කය, චේතනාව කියන මේ චෛසික තුනම හිත නැගිට්ටෝල උනන්දු කරවලා යමකට මෙහෙවනවා. ගොඩාක් දේවල් තියෙනකොට හිතට ඕන ඕන ඇත්තට යන්න දෙන්නේ නැතුව මෙහෙවීමක් කරනවා. ඒකදී මෙනෙහි කිරීමේ කියන වචන තමයි විතක්කටයි විචා මේ චේතනාවට මැදින් තියෙන්නේ. ඉතින් යෝගාවචර ගොඩක් අට මෙනෙහි කිරීම තමයි වැඩට ගන්නෙ. ඒක සිංහලට දානකොට පාලියට මානසිකාර්ය කියලා කියනවා. සිංහට දහන මෙනෙහි කිරීම කියලා කියනවා සල්ලක්ෂණය කියලා සලකුණු කිරීම කියන වචනෙකුත් මහසිසාරද හඳුන්ලා දීලා තියෙනවා. සලක්ෂණය කියලා කියන්නේ ආස්වාසය ආස්වාසයෙන් සලකුණු කරනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් සලකුණු කරනවා. ඒ දෙකේම සලකුණු කරගන්න බැරි තරමට සියුම් වුණා නම් මට නිින්ද කියලා නැති බවට ඉන්නවා ඉන්නවායි කියලා මෙනෙහි කරනවා. නැත්තම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ඒකමත් කරන්නේ සලකුණු කිරීමක් තමයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානේ වඩාගෙන යන විට හුස්ම රැල්ල සියුම්ව සමගම කය පසුපසට යන්නක් මෙන් දැනිනේ. ආනාපානේ සම්පූර්ණයෙන්ම තුනී වූයේ නැත. පසුපසට වැටී දෝයි සැකයක් සිට දැනුනි. හිතේ උද සමාධියක් තහටගත්තේ නමුත් පසුපසට වැටී යන සැකයේ සිතින් තුරන්න ඕනි. වරක් වැටෙතයි බයක් බයට ඇසර බැලිනි. එවිට දැනෙන තරමේ ඇලවීමක් නොපෙිනු අතර නැවතත් හිත ආනාපානට යොමු කළ විට නැවතත් පෙර පරිදිම දැයින. සමාධිය වැඩි වූ පසු කයර නගය නියත හැඩයක් නැති දියාරු ස්වරූපයක් දැයි. ඉන්පසු ඒ පෙන ගොඩක් ගලායන පරිද්දෙන් ගලායනු දැයිනේ. পায় පසුපසට ඇලවී යන ස්වභාවයේ අදිෂ්ඨාණයෙන් දරාගත හැකිවද කයට ලොකු වෙහෙසක් එම නිසා දැනේ. එය සමාධියේ දිගු වේලාවක් සිටීමට බාධාවක මේ සඳහා ඔබ වහන්සේගේ පිටපතමි. ඉතින් මෙහෙම කෙනෙකුට මේ පරිශ්‍රණය සඳහා පිටිකට හේතු වීම හුඟක් විශ්වාසය ඇති කරනවා. හුඟක් මොඳ දේ නම් පිටිකට හේතු වෙන්නේ නැතුව කරන එක. ඒතර තමයි දන්නවා ඒ ඇති හුඹස් බය නැති වෙනවා කියලා. අනිත්‍යක මේ පරිශ්‍රණයේදී මේ කිනාම ලියලා තියෙනවා එහෙම ඇත්ත කැරලා බලනකොට ඇත්තටම පස්සට බලන වෙලා නෙමෙයි හිතෙන් එන ඇලවීමක් තියෙන්නේ. ඒ වගේම මේකේ මේ ඇස්සරලා බැලුවට ආය ඇත්ත එක හරගත්තොත් ආය අර සමාධියට යනවා. ඒ ඒ සමාධියේ තියෙන ගැම්ම අමුතුයි ඒ වෙලාවට. ඒ මේ තමයි සමහරට මෙහෙම නිකන් කැරකෙන ගතිය එනවා. පැත්තකට බර වෙලා තියෙනවා. ඉතින් ඇත්ත එක පොඩ්ඩක් කරලා බැලුවොත් එimhe අර ෂේප් එක තියනවාද කියලා පුංචි දෙයක් තියෙන ඉඩ තියෙන නමුත් ඒක හිත කියවන්නේ විශාල කළ සංඥානුව ඊට පස්සේ ඇස්ලි ගහුවොත් ආයෙත් යනවා ඒකේ ඉතින් ඒකෙදී අපි මේ කයෙන් සමුගණ්ඩය හදන්නේ. ඒ කයෙන් සමුගණ්ඩ හදන වෙලාවේදී යම් යම් පාලනය කරගන්න බැරි තත්ත්වවලට ඒකට කියන කය වැක්කරෙන පටන් ගන්නවා කියලා. ඉරියව්ව හරියට මෙහෙම ඉන්න බැරුව යනවා. නිකන් වැක්කරෙන පටන් ගන්නවා. යාට පහසු ඉරියව්වට වැටෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මේ මලමිනිය කුයි බුදියානින මිනිහකුයි දෙන්නේ අතර ලොකු වෙනසක් තියෙනවා. නින්දේදී වුණත් ඉරියව පවත්නවා නින්ද මේ මරුණාට පස්සේ කලැප්සින් ඔක්කොම කඩනවා. ඉතින් ඒ නිසා ඒ වෙදෙක් ගිහිල්ලා මෙහා මේ ඌර්ජා වෙලාද මැරිලාද කියලා බලන්න යම් යම් ලකුණු වගේක් තියෙනවා. ඉතින් ඒ නිසා මරණයේදී මරුණාට පස්සේ ඇත්තටම කය හොඳටම නිදහස් වෙලා විවේක වෙනවා. අපි මැරෙන්නේ නැති ප්‍රශ්න තියෙන්නේ. මැරුණා නම් ওই තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මේ කය නඩත්තු කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර ජග් ගැහිලා ජග් ගන්න. මැරිලකලා ඇදගෙන වැටෙනවා කියන්නේ භාවනා කරලා භාවනානේ යෝග ව්‍යායාම වල අන්තිමට කරන්නේ සවාසනිය. සවාසනිය කියලා කියන්නේ හොඳටම කය දඩු දඬු කරලා නිදාගෙන දඬු කරලා එහෙම වැටෙන්න ආයි. වැටෙන නැත්නම් වැටෙන්නේ මලමිනියක් වැටෙන තාලට. ඊට පස්සේ ඒක විනාඩි 15ක් විතර ඉන්න කියනවා කිසිම ව්‍යාපාරයක් නොකර. ඒකෝට තේිනවා කය ආයත් තුනක් ආයසරයක් නැගිටලා හොඳටම දඬු කරලා අතාරලා දාන්න. අතාරලා දැමට පස්සේ වැටෙන ස්වරූපේ ඒ තමයි කය හොඳම ස්වරූපය. ඒ නිසා ඉරියව්වෙදිත් අපි සකස් කරලා ඉඳගන්න ඉරියව්ව නෙමෙයි කය හුඟක් විශ්‍රාම වෙන්නේ. ඒ නිසා එයා හදා ගන්නවා. හරි බරි කියනවා නින්දදී අපි එහාට මෙහාට පෙරලෙන්නේ. ඒ පෙරලා ඒ සැපේ හදා ගන්නවා. ඉතින් හදා ගන්නකොට ඒ Tamande ඉන්න ඕන කරන පෝස් කරනවා කියන්නේ මේ ෆොටෝ එකක් ගන්න ඉස්සරහ අපි පෝස් කරන ගතිය තියන්න බෑ වෙලාවේ. ඉස්සර පෙනී හිටිනවනේ අපි මුණ දෙනවයි කියලා කිය. ඒක කරන්න බෑ පාත්තන ගතියක් එනවා. ඒක එක විදිහට සිද්ධ වෙනවා. ඉතින් ඒක ගොඩාක් මේකේ ලියලා තියෙන ලස්සනට කය නීත හැඩයක් නැති දියාරු ස්වරූපයක් දැනෙන. ඊන්පසු ඒක වෙන ගොඩක් කලාගෙන යනපද්දෙන් ගලා යනු දැනෙන. ඉතින් මේ වගේ ස්වරූපය වෙනස් වෙනවා. ඇත්තටම වෙනවද එනතේක හිත කියවනවාද කියලා කියන්න බෑ. ඒ නිසා Tamanට තේරෙන්න ඕනේ. එතකොට දැන් ඒ අර මේ රන්වේ එකේ දිගට යන ආසන්තරා දැන් පොළවෙන් උස්සන්න ලෑස්ති. ඒ කියන්නේ පොළවෙන් ගත්ත සමතුලිත භාවය, ඒ කියන්නේ ඝන ස්තරයක තිබිච්ච සමතුලිතතාවයේ වාතලයකට තරලයකට ගන්න හදන්නේ. ඒ ගන්න හදන වෙලාවේදී ඒ උස්සන වෙලාවේදී කිලිපොළන ගතියක් එනවා. නිකම් මේක දෙදරුම් කන්න පටන් අර ගන්නවා. අනේ දෙදරුම් කන්න පටන් අර ගන්නකොට වගේ එකක් තමයි මෙතන තියෙන්නේ රූප ධර්ම මත ස්ථාවරය ලබාගත්ත මේ මන මේ විඥාණය නැත්නම් ඉන්ද්‍රිය ගෝචරව තිබුණු විඥාණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥාණය දැන් පොඩ්ඩක් උස්සණ්ඩයි හදන්නේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැත්නම් ගණ්ඩ හදනකොට ඒ කයත් එක්ක තිබුණු සම්බන්ධතාවය මේ තමන්න පාලනය කරගන්න බැරුව ටිකක් අසීරු තත්ත්වයකටපත් වෙනවා ප්‍රසූතියේදී අපි කියන්නේ දෙන්න දෙපැත්තට ගියා කියලා. දෙන්න දෙපැත්තට ගියා කියලා කිය මරණ තර්ජන ඉවරයි දරුවා හොඳට ප්‍රසූත වුණා. ඉතින් ප්‍රසූත වෙනකන් කියන්න බෑ ඒකේ මට අම නැති වෙන්න පුළුවන් දරුව නැති වෙන්න. ආන්නේ වගේ සංක්‍රාන්ති අවස්ථාවක් හරහා තමයි විඥානේ ඊගා මට්ටමට බහින්නේ. ඉතින් ඒකට විඥානේ කැමති නැහැ. භාවනා කරන කෙනාගේ අදිෂ්ඨාන ශක්තිය කැමති වුණාට විඥානේ හැම වෙලාවෙම කැමති අර මේ ඉන්ද්‍රිය ප්‍රතිපදව ලබන ඔරියන්ටේෂන් එකේ ඒ ගැම්ම ගන්න තමයි හදන්නේ. එකයි ඇත්ත ඒක අරලා බලන්නේ, දේවල් කරලා බලන්නේ. නමුත් කවදා හරි මැරෙන්නේ ඉස්සෙල්ලා මේක අතාරින්න ඉගෙන ගත්තොත් ඒක මරණය පිළිබඳව ලොකු රිහර්සල් එකක් පෙරහුරුවක් වෙනවා. ඉතින් ඒක මේ කරලම කාය ජීවිත নিরপেক্ষව මේ ඉඳලම කරන්න තියෙන නිසා කියන්න පුළුවන් අපිට මේ දස දාන වස්තු ආමිෂ දාන ඇස්චිස් මස්ලේ දන් දෙන එකේ ඊටත් වැඩිය ශ්‍රේෂ්ඨ වැඩක් මෙතන සිද්ධ වෙනවා. තමන්ගේ කය දීලා දාන්න. භාවනාවක නාමයෙන්, සතියක නාමයෙන්, සමාධියක නාමයෙන් මේ කය දීලා දාන්න. ආන්නේ දීලා දැමීම මේ පළවෙනි සැරේ වෙන්නේ නැහැ. පළවෙනි සැරේ ටිකක් කලකොල වෙනවා, කොල වෙනවා. නමුත් මේක හොඳ දෙයක් මේ කලියුත්තක් කියලා අදිෂ්ඨාන කරන් නැවත නැවත කළොත් ඒ දීලා දැමීම කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ ඒ කයෙන් සම්පූර්ණ සමුවැරගෙන භවනා රූප ධර්ම වල ඉඳලා කායනුපස්සනා ඉඳලා අරූප ධර්ම වලට නාම ධර්ම වලට මාරු වෙලා ඒකේ පටල වෙච්ච දවසේ අපි කොත් කායනුපස්සනා වේදනානුපස්සනාට ගිහිලා වේදනානුපස්සන ස්ථාරු වුණාට පස්සේ මේ තේරෙන පටන් අර ගන්නවා හොඳට ස්ථිර වුණාට පස්සේ නම් ඒ කරපු වැඩේ මහා ලොකු දෙයක් නෙවෙයි ලේසි කියලා තේරෙනවා. නමුත් කවදා හෝ කයේ ඉන්නකන් කවමදාකවත් ඒ පුද්ගලට නිර්ආමෂ සුඛයක් ලබන්න බෑ. නිර්ආමෂ සුඛේ ලබනකොට වෙන දේ තමයි කය gediyak වශයෙන් ඈත් වෙන එක. ඊට පස්සේ තමයි යාට මේ සමත සුඛයක් විවේක ජම්පීචි සුඛං ditta ධම්ම සුඛ විහරණය ආදි වශයෙන් බුදුරජාණන්සේ දේශනා කරපදන්ට යන්න නම් මේකට හැලෙන්න දෙන්න ඕනේ. ඒක අමාරුයි. මොකද හේතුව අපි සංසාරේ පුරාවට මම කියන්නේ කය කියන තරමට ඒක අල්ලගෙන හිටපු නිසා මෙතෙන්දි ටිකක් ඒකට අභියෝග වෙනවා. මේකේ ලියලා තියෙනවා මේ මේ අදිෂ්ඨානයෙන් දරාගත හැකිද කයට ලොකු වෙහෙසක් එම නිසා දැනේ ඒ වෙහෙස මේ නොහුරුකම නිසා කෝලගති නිසා කෝඩු ගති නිසා එන්නේ. නමුත් ඒක හොඳට පුරු කරාට පස්සේ තමයි තේරෙනවා ඉස්සරහට යනකොට එච්චරම ලොකු පරපතල කැපකිරීමකින් තොරව මේ කලපුරුද්ද නිසා ඉස්සරහට යනකොට අඩු වෙනවා. නමුත් ඒකට ගොඩක් බලපාන්නේ සම්මා දිට්ඨිය. නියම යෝනිසමනසිකාරය තමයි අවශ්‍ය කරන්නේ. ඊගා ප්‍රශ්නේ පටයන් කානාපන සති භාවනාවට යොමු විට ආස්වාස් ප්‍රස්වාසයේ සංවේදනයේ තුනී වී ගොස් නැතු වෙයි. මුල් පරයන්කවලදී සද්ද හිචිලි බාධා කළත් පසු පරයන්කවලදී එසේ බරපතල ලෙස බාධා නොවිය. පසු පරයන්ක අවස්ථා දෙකදී ශාන්ත නිශ්චල සත්‍යක් උදා විය. සතියද අවදිමත් බවද හැඟුණි. මෙම தત્ත්වයේ ඔබ වහන්සේ පසුව සඳහන් කරනු කොකු යමුණු අමනවා නොගන්නා தત્ත්වයට සමවිය. හිතවිලි ආවද ඒවා සංයෝග වී රඳා පවතින බවක් නොපෙනේ. ඔහේ පාවී යන පාවී සිටියකි தત્ත්වයේ කෙටි කාලයක මේ தત્ත්වය කෙටි කාලයක් මෙම தત્ත්වයේ සිටිය හැකි විය. පසු ඔබ වහන්සේ සඳහන් කළ පටිච්චිත අපටිච්චිත විඥාන தත්වයක් හා මගේ මෙම අවස්ථාව පෑහෙද මෙම විඥාන විසින් මාව පවාපාන ලද தත්වයක්ද අනුකම්පා කර පහදා දෙනු මැනවි පටිච්චිතනේ පතිට්ඨිත يعني හොඳට ඔය සතිපට්ඨානය කියලා සතිය හොඳට පතිච්චිත වෙච්චා එක සතිය සතිපට්ඨානය කියනවා පිහිටනවා කියන එකයි පටිච්චිත නෙවෙයි පතිච්චිත කියලා එක හැදෙන්න ඕනේ මේක සමානට මායාවක් වෙන්න ඉඩ තියෙනවා ඒක ඒක උරගා බලන්න තියෙන ක්‍රමය මේක නැවත නැවත යෑමෙන් නැවත නැවත යෑමෙන් තමන් ඒක හුරු කරගන්න ඕනේ ඒ නිසා මේක ආශේවන අවස්ථාවේදී යන්තම් පළවෙනි වරට ආශ්‍රය කරපෙලාදී කියන්න බෑ මේක භාවනා දියුණුවක්ද මානසික විකාරයක්ද කියලා. නමුත් භාවනා කරනකොට නැවත නැවතෙන්ට යනවනම් තමන්ගේ ප්‍රශ්න තමන් විසින් මේක මේ විසඳ විසඳෙනවා ප්‍රායෝගිකව. නැවත නැවත කරබැලීමෙන්ම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ ඒක කාගෙන්වත් අහන්න එපා. කාගෙන්වත් අහන්න කර බය තරහ වෙන්න නරකයි. ඇහුවට කවුරු මොන જાතියෙන් කිව්වත් තමන් එක තමන්ගේ අත්දැකීමෙන් ගන්නකම් එන්නේ නැහැ. ආවට පස්සේ තේනවා මේ විඥාන මට්ටම් දෙකක් තියෙනවා. ඉන්ද්‍රියන් හා ගෝචර වෙලා රූප ශබ්ද ගන්ධ රස හරහා දන්න තහවුරු. ඒව මොනවාක්වත් නැතුව මේ මනෝපුබ්බංගම වූ මනෝශ්‍රේෂ්ඨ වූ මනෝමය වූ විඥානිකුත් තියෙනවා. ඒ කාර්යයට වැඩිය බොහොම ආධ්‍යාත්මිකයි. බොහොම ආගම අනුරූපයි. ඒ බොහොම අඩු වියදමකින් වැඩි සැපක් ලබන්න පුළුවන්. නමුත් ඒකට යන්න දෙන්නේ නැත්තේ මේ කාමයේ තමයි. මේ මේ රූප ශබ්ද ගන්ධ රස වල තියෙන ආශාව නිසා අර සියුම් දෙයට යන්න දෙන්නේ නැහැ අබ්බැහිය බරවතලකම. භාවනා ශාලාව තුළ හඳුකුරු දැල්වීම ආනාපාන භාවනාවට බාධාවක් යයි හැඟේ. මේ පත්තු කරන දන්නේ මේ. ඈ? මේ සාමාන්‍යයෙන් මේ මේ මේ වේලි වේලි කාලවල වල පහම්පත්තු කරන්න අනුකූරපත්තු කරන්න යන එක අනතුරුදායකයි. ඒක නිසා මේ ජාපිම කරගන්න එකක් කවුරු හරි ඉතින් කරන එක නා මේක ඕන නම් කරගන්නව නැත්තම් නිකයි. මට මං එහෙම කියන්නේ මට ගාණක් නැහැ. මට අනුකූරපත්තු කරන්නේ නැද්ද කියලා මට ගාණක් නැහැ. ඒ නිසා මගේ පැත්තෙන් මං ඡන්දේ මේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න යන්නේ. ඒ නිසා මේ අපි සාමූහික වශයෙන් එකතු වෙලා පොදු තීන්දුවකට එළඹෙමු. ගරු ස්වාමීන් වහන්සේ අද්දින උදේ ආනාපාන සති භාවනාවට හිත හොඳින් යොමු වී ආස්වාද ප්‍රසවාසයේ තුනීව ගිවිට නිතනින්ම සතර වීර්ය සම්‍යප්පදාන පිළිබඳ භාවනාවට යොමු වුණා. එෙහිදී පාපී අකුසල ධර්මයන් හිතවිලි නැවති පරව මල්ලිවත් කර පින්වත් කුසල ධර්මයන් හිතවිලි විවිචරු මලින් සතිනු නූලගෙන ලස්සන මල් මාලයක් සෑහෙන ආකාරය සැකසෙන ආකාරය මට අවබෝධ වුණා. අවසානයේ මගේ භාවනාවේදී මට සීපත් වුණා මේ මේන් සකස් කළ දෙයක් නේද මට අයිති නැති මගේ හිත නිසා පිට නිසා ගත යුද්ධයක් නොවේ නේද කියලා. ඒ නිසා ඉන් බහැරවට ඒන් එයත් සිටින් බහැරව ඒන් හිතින් අත්තර විට හිතට හරිම නිදහස් බවක් සැනසීමක් ඇති වුණා. කායටද ඒතරත් හරිම සහැල්ලුවක් ගන්නා කරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන යන ගිය ආකාරය හරියද? එයම් කිසි වරද්දක් නැත්නම් කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම මේ මේ මේ වෙච්ච සිද්ධිය සම්‍යක් ප්‍රදාන කියලා ලේබල් එක දැම්මේ නැත්නම් වඩා හොඳයි. අපේ හිත කරන්න හදන්නේ මොනවා හරි වෙන දෙයකට නමක් ආරූඪ කරන්න. නමක් ආරූඪ කරනවා කියන්නේම අල්ලා ගන්න හදන ගෑනිලා. ඉතින් ඒ ඒ මේ දේ කටයුත්ත සිද්ධ වෙනවා නම් ඔකට ওই නම දැම්මත් එකයි නැතත් එකයි. ඒ නිසා අපි මේ නම දැමිල්ලෙන් අපි ඒක හතරස් කරන්න හදනවා. ඉතින් එහෙම නැතුව භවනා දිකට යනවා නම් සමහර විටක ඒ චින්තාමය ඥාන නිසා භවනාට තල්ලුවක් හම්බ වෙන වෙලාවකුත් එනවා. හරියටම විනිශ්චය කරුවා නම් භවනා තල්ලුවක් හම්බ වෙනවා. නමුත් තුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ අනවශ්‍ය නම් පට බැඳීමක් අනවශ්‍ය මේ මූලධර්ම ඉස්තර වෙලා අර බාන හතරස් කරන්න හදනවා. ඉතින් ඒකම මේකේ කියනවා ඒක අතහැරියට පස්සේ සාන්තියකුත් ලැබෙනවා. ඒක නිසා මේ පස්සේ වෙච්ච එක නම් හරියටම හරි. ඉස්සලා කරපු වැරද්දන කරුවා නම් පස්සේක වෙන්නේ නැති නිසා බනින්න විදියකුත් නැහැ. ඒ නිසා මේක නැවත නැවත කරනකොට හරි පැත්තට යයි කියන එක නම් කිය හැකියි. භාවනාදී සත්‍ය බොජ්ජංග ධර්මයන් වැඩෙනවද නැතෝ සත්‍ය චෝජ්ජංග ධර්මයන් වෙනවම භාවනාවට ගත යුද්ධයක් යන්නත් කරනවානේ. ඒක කියලා දුන්නොත් ආයෙත් මේ වගේ කොලයක් කියයි. දැන් මේ යටින්නේ සති සම්පෝඥංගය කියලා ඔන්න ඒක වඩන. ඊගාට දැන් මේ ධම්ම විචේ කියලා ඉතින් පොත් පෙරලන්න පටන් අරගන්නේ කියවන්න පටන් ගන්න. නිසා මේ භාවනාවේදී මේ පළවෙනි මේ දෙවෙනි ප්‍රශ්නට කෙලින්ම උත්තරේ ඒ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සර්වචන්නාංශයේ ආනාපාන සතිය වර්ණේ කරන්නට ඉබේම සත්පොඥංග වැඩෙනවා. නමුත් මම මේ කියන්න හදන්නේ ඒ සතිය තියෙනවා නම් නැත්නම් මේ සති සතිපට්ඨානේ මේ සතියේ ඉස්සර වුණොත් එයා නරක දෙයක් නම් කරන්නේ නැහැ. ඒ නිසා ඒක හදන්න ගිහිල්ලා කරන්න ගිහිල්ලා ඒ ඇති වෙන අවුල තේරුම් ගන්න කවදා හෝ භවනාට නිසින්ින්ද වැඩෙන්න පුරුදු කරපු දවසේ නමුත් ඒටි ඉස්සලා මේ වගේ අත්තරදී රාශියක් කළා තමයි හැම කෙනෙක්ම මේ නිසි පෙතට වැටෙන්නේ. මම මේක කරන්න ඕන මම මේක හදන්න ඕන කියන ගතිය. මං හිතන්නේ මේ හරහා අපේ පරණ කර්ම ගෙවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි තීරුම් අරගන්න වෙනවා අපි කොච්චර හදිසි වුණත් භාවනා සිද්ධ වෙන්නේ ඒක යාට ආවේනික ක්‍රමයකට. ඒ නිසා වැරදි නොකර යන්න පුළුවන් ක්‍රමයක් නැහැ. නමුත් වැරදි කරන්න ඒකෙන් අවසරයක් ලැබෙන්නේ නැහැ. මොකද අරුවචනසේ දේශනා කළා තියෙන නිසා. ඒ නිසා ක්‍රමේ හරි ලුවාන් තරම් අර වගේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තුනී වී ගිය විට නිතතින්ම සතර වීර්ය පිළිබඳව භාවනාවට යොමු වුණා කියන එකේදී වෙන ඕන දෙයක් වෙච්චාවයි ලේබල් දාන්න යන්න එපා. මේ අරකයි උනේ මේකයි උනේ ලේබල් දානකොට මම ඇිනු. ලේබල් දාන්න බෑ මම නැතු. ඒ නිසා අපි බලන්න ඕන පුළුවන් තරයක විවිතුරුව විකාශය වෙලා යන්න. ඒ නිසා සත්පොච්චංග ධර්ම පිළිබඳ කතාවටත් මූල ධර්ම මේ කියන තියෙන්නේ. ආනාපානේ හරියට හැදුනා නම් ඒකෙන් සත්පොඥංග තමන්ම හදා ගන්නවා කියන එකයි සරුවචනාංශික ප්‍රකාශය. අර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාදී කියු පරිදි මට ආනාපානය කරගෙන යද්දී හිතවිලි වලින් බාධා පැමිණි. ඔබ වහන්සේ කියු පරිදි හුස්ම ගණන් කිරීමෙන් බොහෝ විට නැවත ආනාපානට හිත යොමු කරගත හැකිය. නම් සමහරට දිගටම හිතවිලි ගලායි. බොහෝ විට අනාගතයේ කළ යුතු හෝ කළ හැකි දේවල් හිතවිලි ලෙස ගලායි. මේ සිතුවන්නේ මගේ හිතේ ඇති දුර්ලකමක් නිසාද? භාවනා ඉදිරියට ගෙන යාමට මේ සිතුවිලි නවතා ගන්නේ කෙසේද? මේක ඇත්තට මගේ කරපු එකක් නෙමෙයි, මගේ දෝෂයක් නෙමෙයි. මොකද මේ බුද්ධ ඥානස කියන මේක මේක සයන් කතන් නෙමෙයි. මේ හිතවිලි එන එක මම ඉල්ලලා ගත් එකක් නෙමෙයි. කවුරු කරපු එකකුත් නෙමෙයි. මමත් කවුරුත් කියන සයන් කතන් පරම් කතනොත් නෙමෙයි. අහේතුක වෙනෙකුත් නෙමෙයි. ඒක නිසා තේරුම් අරගන්න මේක චිත්ත නියාම කියලා ලෝකෙ දෙයක් තියෙනවා. හිත වැඩ කරන චිත්ත නියාමයට අනුව මේ එන හිතවිලි මගේ කියා ගන්න එපා. මේ හිතවිලි මගේ ආත්මය කර ගන්නත් එපා. මම කියා ගන්නෙත් නැතුව අහසේ වලාකුළු යන ගියාට අහස කෙලෙසෙන්නේ හිතේ හිතවිලි තිබුණාට හිත කෙලෙසෙන්නේ ඒක පිළිබඳව හරියට අර විදියට මේ කටයුතු කරනවා නම් නමුත් අපි ප්‍රායෝගිකව සමත උපක්‍රමයක් විදිහට ගණන් කිරීමේ ක්‍රමයෙන් සමහර විටක හිතවිලි වල කීකරුකමක් ඇති කරගන්න. සමහරලාට එහෙම කරන්න බෑ. ඉතින් ඒක නිසා හිතවිලි නවත්තන්න බෑ. නමුත් අපිට විතක්ක විජය කියලා විතර්කයන් තිබුණට ඒ නපුරු බලපෑමක් ඇති නොකරගන්න නැතුව එක්කෝ ආනාපානෙ හෝ නැත්නම් ආනාපාන සතිය වඩන්න පුළුවන් දවසට තමන් දිනනවා හිතවිලි ජය ගැන හිතවිලි නැති කිරීමෙන් නෙවෙයි හිතවිලි තිබුණට ගණන් නොගැනීම හරහා ඒ කියනවා නිකන් මේ අපි වතුර නොපෙනෙන මහ සාගරයකට වැටිලා අපි වතුර ඇතුලේ කිමිදෙන උඩේ ගන්න බැරුව දඟලනකම් අපිට ජීවිත තර්ජනය තියෙනවා. නමුත් අපිට උඩට ඇවිල්ලා නහය උස්ස ගන්න පුළුවන් වුණා නම් එතකොට ස්පාසුවක් තියෙනවා. අපිට වරින් වර යට යනවා ආයශරයක් ආය උඩට හුස්ම ටිකක් ගන්න පුළුවන්. ආන්නේ විදිහට ස්පාසුවක් තමයි මේ ගණන් කිරීමේ ක්‍රමය. ඉතින් ඒ ස්පාසුව ගත්තම ආයශරයක් ගිලිනවා. ඉතින් දැනගන්නවා ආයෙ කලබල වෙන්නේ නැතුව හිමීරුවට ඇවිල්ලා ආයෙත් හුස්මක් අරගෙන එහෙම එහෙම ඉන්න පුළුවන්. ඒ එක මාර තර්ජනේ දක්මුක්කු නැතුව ආනේ මේ වගේ වැඩ පිළිවෙලක් මේකේ තියෙන නිසා හිතවිලි නැති කරන්න උත්සාහ කරනවා කිව්වොත් මම හිතන හිතන මොකද්දෝ ද්වේෂයක් වැඩ කරනවා හිතවිලි කියලා කියන්නේ මේ කාගවත් දෝෂයක් නෙවෙයි හිතවිලි නැති හිතක් කියලා එකක් ලෝකේ නැහැ එහෙමනම් රැලි නැති මොහොතක් තියෙනවා මොහොතක් තියෙනවා රැලි නගනවා රැලි කියන්නේ හිතවිලි තමයි. මේ සාන්තිකර සාගරයේ රැලි අඩුයි හැබැයි. ඒකයි ඒකට සාන්තිකර සාගරය කියලා කියන්නේ ඒවා රැලි නැත්තේ නෑ. පැසිෆික් මොකද කියන හරි පැසිෆයි. ඒ වුණාට රැලි තියෙනවා. අනික් සාගර වලට වැඩිය අඩුයි. ඒ නිසා අපිට පුළුවන් තියෙන ඉන්දියන් සාගරේ ඉඳලා පැසිෆික් සාගරයට එන එකයි. ඕස්ට්‍රේලියාව වෙනවා කියන්නේ ඒකයි. නැත්නම් ඉන්දියන් සාගරේ ඉන්නේ ඒකට සැරයි. පැසිෆික් සාගරයට ආපුවාම දකුණු දිශාවට තියෙන්නේ ওই සාන්තිකර සාගරය. නමුත් හැට රැලි නැත්තේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනා යෙදී සිටිද්දී පටන් ගන්නෙදී නාසිකාග්‍රේ යම් බරක් කිරිවැටීමක් මට දැනුණා. මෙම ස්වභාවය මට සාමාන්‍යයෙන් අත්දැකීමට අත්දැකීම ලැබෙන්නේ නොලැබෙන දෙයක්. ඒ ගැන නොසලකා හිත ආස්වාස් ප්‍රසආච අරමුණේම නොසෙල්වි පවත්වාගෙන යද්දී නාසිකාග්‍රේ දැටි ගතිය පහව ගොස් නලලත මැදට එම ආකර්ෂණය වැනි ගතියක් දැනෙන්නේ. මේ ඇති අනා ආකර්ෂණ යේ ආකර්ෂණ යෙන් මෙන්න ඇති. මෙන් මුළු සිරුරම ඒ ඔස්සේ ඉදිරියට ඇදීමක් යම් වරපටක් මේ කීපවතක් දැන්නා. මේදී මෙමෙ මෙහිදී මට හිතෙන විදිහට කියලා වරහන් ඇතුළේ තියෙනවා මහා චත්තාරික සූත්‍රයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම පිළිබඳ අවබෝධයක් මට નિરાශාසයෙන්ම හිතට ආවා. මට මතකයේ විදිහට සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති. පෙරට කොට ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ගයත් තවත් වචනයක් තියෙනවා අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් එන ඒ ධර්මය මට මගේ ජීවිත අත්දැකීම ආශ්‍රයෙන් මෙනෙහි කළා. මේක මෙහෙම යන්නේ. මට මෙතනදී මෙහිදී මට හිතෙන විදිහට මහා චත්තාරික සූත්‍රයේ මෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම පිළිබඳව අවබෝධයක් මට નિરાශාවෙ හිතට ආවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. පෙරට කොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ එන මාර්ගයේ එන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් එන ඒ ධර්මයේ මට මම මගේ ජීවිත අත්දැකීම ආශ්‍රයෙන් මෙනෙහි කළා. ඉන්පසු දෙබම අතරින් යම් විවරයකින් මෙන් මයික්‍රෝ මයික්‍රොස්කෝප් වෙන්නේ. මයික්‍රෝ ඉතා දුරට දුර සිට ළඟට එන පින්තූර සමූහයක් වෙන්නත් මම ඒවා ගැන තරම් උනන්දුක්ුනේ නැහැ. ආනාපාන සතිය තුලම හිත පිටුවා ගත්තා. මොකක්ද දෙකක් වචනක් තියෙනවා පින්තූර දැකීම මම දැක්කේ වෙනවට පින්තූර දැකීම මොහොතකින් අවසන් වුවත් හිස මත කලු බර යමක් තිබෙන මෙන් තේරුණා. එයිනතු නොසෙල්වි ආනාපානයේ සිතින්ම සතියෙන්ම හිත තවදුරටත් තබාගෙන සිටි විට එවන් පරිගතිය සැල්වි සැල්ලුව සැල්ලු වීමක් ඇති වුණා. කරු ස්වාමීන් වහන්සේ මම භාවනාවේ මම භාවනා කළ වැරද්දක්ද මේ මායාවක්ද මම නිවැරදි ආකාරයට භාවනා කළ යුත්තේ කෙසේද එසේ නොමැතිනම් මේ ශීෂත් ධර්මයේ පවතින ඕපනායක ගුණේද මා ගැන කරුණා කර මේ තේරුම් කර දෙනෙමින් ඊටමත් කවුරුවෙන් ඉල්ලා සිටිමි විස්තර ඉදිරිපත් කරන්න තියෙන උනන්දු නම් බොහෝම හොඳයි නමුත් මතක තියාගෙන ඉන්න මේ අර උණුසුම් ගති කම්පන ගති නැත්නම් අපි මේකේ තියෙන වචනයම කියමු නාසිකාග්‍රේ දැඩි ගතිය, නළල මැද ආකර්ෂණය, ඊට පස්සේ මුළු කයම ඉදිරියට යැමීම කියන මේ තුන මේ දැඩි ගතිය නාසිකාග්‍රේ පැත්තකට දාලා දැඩි ගතිය විතරක් දකින්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ ආකර්ෂණේ නහල නලල කියන එක වෙනුවට ආකර්ෂණයේ ස්වභාවයක් විතර දකින්න පුළුවන් නම් බොහොම ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ මේ ඉදිරියට ඇදෙන ගතිය මේ කයට සම්බන්ධ කරන්නේ නැතුව දකින්නවනේ ඒකට කියනවා ස්වභාව ලක්ෂණ දැකීම කියලා. ඉතින් අපේ තියෙන අර දුර්වලකම තමයි ඒක කයට සම්බන්ධ කරගන්න හදනවා. පේන්නේ ඇත්තට එහෙම තමයි. මොකද අපේ ජීවිතේ අපි මේ කය මිම්මක් කරගෙන මේකට වියත කියලා කියනවා. මේකට රිය මේ රියන කියලා කියනවා. මේකට බඹේ කියලා කියන මුළු ලෝකෙම අපි මනින්නේ කය හේතු කරගෙන. කය මූලික කරගෙන. ඉතින් එන ඔන එන හැම අත්දැකීමක්ම අපි කය සාක්ෂි කරගන්න තමයි කරන්නේ. ඉතින් මෙතෙන්දි සරුවචනාංශේ නොකිය කියනවා ඒක එහෙම වුණාට ඒ ආකර්ෂණය ආකර්ෂණයක් වශයෙන් එහෙම නැත්නම් ඒ දැඩි ගතිය දැඩි ගතිය වශයෙන් ඒකට කියනවා ගති භාව ස්වභාව පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ කියලා. අපේ තියෙන කැතකම තමයි ඒකට ශරීරය ගහගන්නේ. ඉතින් මේක නැවත නැවත වෙනකොට දැඩි ගතිය වශයෙන් ආකර්ෂණයක් වශයෙන් ඇදීමක් වශයෙන් දකින්න පුළුවන් නම් එතකොට එහිමීට අපි කය පැත්තකට තියලා අර ස්වභාව ලක්ෂණ වලට තැන දෙනවා. ඉතින් ඒක පළවෙනි වතාවෙම උනේ නැහැ කියලා ඒක මර දඬුවම් කරන තරම් බරපතල රාජ අපරාධයක් නෙවෙයි. මේ හැටි. ඒ නිසා යුයිඩියර සම්මුතිය පැත්තකට දාලා ඒ ධාතු මනසිකාර භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තොත් එයා ජාත්‍යන්තර මට්ටමට යනවා. ජාත්‍යන්තර කියලා කියන්නේ પરමාර්ථ පැත්තට යනවා. අර බබාගේ භාෂාවේ මේ කයේ තද ගතිය, නහයේ තද ගතිය, කටේ තද ගතිය, බඩේ තද ගතිය කියන ගත්තා ආයෙත් අර සම්මුතියට රිංගන ගතිය වැඩි. ඒ නිසා අපේ ඊගාව කමඨාන සුද්ධ වෙන්න ඕනේ. අනිත් දවසේදී මේ තද ගතිය, බර ගතිය, හැල්ලු ගතිය ආදි වශයෙන් ශරීර කොටස් වලට සම්බන්ධ නොකර බලන්න පුළුවන් නම් ඒක භාවනායේ දියුණුවක් වෙනවා. ඒ වගේම මහා චත්තාරික සූත්‍රයේ තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ග ක්‍රමය මේ ඉදිරිපත් කරන ක්‍රමේ මට පේනවා මූලධර්ම වශයෙන් සෑහෙන අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවට සම්බන්ධ කිරීම අර ඉස්සල ප්‍රශ්නේදී සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සම්බන්ධ කරන්න හැදුවා වගේ තමයි. මොනවා හරි දෙයකට අපි අර දන්න රාමුවකට දාන්න හදනවා මේක. දාපු ගමන් ඒක රවුම් මේ හතරස් හිලකට රවුම් කුණ්‍යක් ගහන්න හදනවා. කවදාකවත් ඒක ෆිට වෙන්නේ නැහැ. ඒ නිසා ලේබල් එකක් දාන්න නැතුව ඉන්න පුළුවන් නම් මම හිතනවා වඩා හොඳයි කියලා. ඒ කියන්නේ නම් කරාමට කරා නම් කිරීමකට යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. නිකාර උදාහරණයක් වශයෙන් කියනවා නම් ටෙලිවිෂන් එකේ ක්‍රිකට් මැච් එක යනකොට ටෙලිවිෂන් එකෙත් කමෙන්ටරි එක දෙනවා. අපි රේඩියෝ එකක් දා ගන්නවා. ඒතකොට රේඩියෝ එකේ කමෙන්ටරි එකයි ටෙලිවිෂන් එකේ කමෙන්ටරි දෙකම දාගත්තාම වඩා හොඳට පේනවා. ඒ නිසා අපි කමෙන්ටරිස් දෙකක් ඉල්ල ගන්නවා. ඔය පැත්තකට දාලා අර පේන දේ බලනවා. ඔය අක්කු කියන පච ඕන්නේ. Tamanට පේනවනේ බෝලෙට බැට් එකෙන් ගහනවා ඉවරයි. අර මිනිහා කියන්න ඕන මේ යාගේ ගහන හතරවෙනි වතාව මේ මෙයා මේ ලෝකෙ මෙච්චර එක අන්නම් මනම් පරණ ගොඩක් ඔක්කොම දාගෙන යාගේ පට්ටන්තරේ කියනවා ඊට පස්සේ ඌට තෑග්ගක් දෙනවා මේ ක්‍රිකට් කාරින්ට වෙනම තෑග්ග කමෙන්ටේටර් වෙනම තෑග්ගක් දෙනවා හොඳට කමෙන්ට් කෙරුවා ඉන්නේ මූ අපරණ ගුණ හරපෝ ගෙනල්ලා දාන එකයි කරන්නේ හැබැයි ඒකට අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන් ටෙලිවිෂන් එකේ කමෙන්ට් එක මදි රේඩියෝ එකේ කමෙන්ට් එකක් දාගන්න ඒකට අර බලන ඍජු අත්දැකීම පැත්තක තියේදී අර කමෙන්ටේට තමයි අපිට කියන්නේ මේක හොඳ පහරක්ද වැරදි පහරක්ද අන්නේ වගේ අපේ හිත මේ මේ විශේෂයෙන්ම මේ මූලධර්ම හදාරපු හිත මොනම දෙයක්වත් වෙන්න දෙන්නේ නැහැ එයා පණිනවා. ඒක හරියට මේ ඔය මේ කවුරු හරි ස්පිරිතාලේ තියෙන මිනි කාමරයට ගිහිල්ලා එනකොටම කාක්කෙක් ඇවිල්ලා කියනවා මේ ළඟ මිනි පෙට්ටි තාප්පුවක් තියෙනවා මං වාහනේත් තොල දෙන්නම් ට්‍රාන්ස්පෝර්ට් නිකන් වටීර කාක්කෝ කරකිනවා එතෙන්ට යන ඔක්කොටම ඉතින් හිතෙන්නේ අපිට අනේ මේ ලොකු දෙයක් අපි දන්නේ නැති රට රාපඩ වශයෙන් ආරෝග්‍ය කමිෂන් එකට වැඩ කරා. මේ මිනිස්සු ඇවිල්ලා තියෙන මේ මේ මේ මරණානුසතිය වඩන්න කියලා දෙන්නවක්වත් නෑදෑ ගුණේ ගන්න හදන්නේ උගේ ගාන කපා ගන්න. ඒ වගේ අපේ හිතත් පුදුම ආසාවක් තියෙනවා මේ කපුකම කරන්න. අතරමැදට රිංගලා පැහිය වෙන්න. පොඩ්ඩක් කියන්නේ නෑ අපි වැඩි කරගන්න ඔය වැත්ත කරලා ඉන්න මෙතන. මෙතන ප්‍රායෝගික දෙයි අපිට ඕනේ කරන්න. ප්‍රායෝගික දේ වෙනවා. ඔකට නම් දැම්මට නැතත් ප්‍රශ්න නැහැ. ඒක සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා කියලා ඒ පැත්තේ අයින් කරන්න බැරි මොකද අපි අපි ස්වභාවයෙන් මූල ධර්මයට ගරු කරගෙන යන්නේ. ඒ නිසා ප්‍රත්‍යක්ෂය ඉබේම කොන් වෙනවා. ඒක ඒක මේ මූල ධර්ම දන්න කෙනාට තියෙන බරපතල බාධාවක්. හැබැයි දැනගෙන යනවා නම් එයා සේවයට කැඳවන වෙලාවේ සේවය ගන්න ඕනේ බැරි වෙලා පැත්තකට යන්න. එහෙම ඉන්නවනම් මූල ධර්මේ බාධා වෙන්නේ. නමුත් මූල ධර්මයේ කියලා කියන්නේ අරිම අධිරාජ්‍යවාදී එහෙම නැත්නම් හරීම ඔලොමොල හැම දෙයකටම පැහිය වෙන්න හදන අපි අපි ඉස්සර කාලේ පුංචි කාලේ මලකෙදරට ගියත් කමතකට ගියත් මොනවා හරි සිද්ධියට ගියාම පැත්තකලා බලන කවුද ගරු වෙන්න හදන්නේ ඕනේ සිද්ධියක එක්කෙනෙක් ගරු වෙනවා ගරු වෙලා ඔක්කොම කරන්න පටන් ඌ කොහෙද ආපු කලාබරේ gedara හිතකාරයක් නෙවෙයි අන්තිමට බලනොන මිනිහා කියන මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මේ කොහෙද නැති මේ සම්ප්‍රදායක් ගෙනත් දාලා ඉතින් අපි කරන්නේ පොඩි කොල්ලෝ කාලේ මලකවල් වලට හරියන ගියාම පැත්තකලා බලන ගරු වෙන්නේ කවුද අයියා වෙන්නේ කවුද මුදුන වෙන්නේ කවුද බලහන් ඉන්නකොට තියෙනවා මේ මුඛයේ කාරි ගිහිල්ලා අයියා වෙන්න කියන තමයි එයාට තියෙන ලොකුම සැපත. අපේ මේ විඥාන මායාකාරයත් මූල ධර්ම ටිකක් ඉස්සරහට අරගෙන ඔය හැම දෙයකටම නංගන් දෙන්න අර්ථකථන දෙන්න කමෙන්ටරිස් දෙන්න පටන් ගත්තට පස්සේ කවදාකවත් ප්‍රත්‍යක්ෂත් එක්ක අපිට ඍජු සම්බන්ධයක් තියාගන්න බෑ. ඒක හැබැයි මේ මහසි ෂැඩෝ සාංශේ ලියලා තිනවා වළක්වන්න බැරි දෙයක් කියලා. සර්වචනන්සේ සඳහන් කළා තිනවා ඒ Tamanට යම් භාවනාමය ඥානයක් ආවොත් ඒක ගැන එක වසංගන්න බෑ ඒක කතා කරන්න පටන් ගන්නවා කිය. වළක්වන්න බැරිලු ඒක. ඒ තරම්ම හිත දොඩමළු වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකේ හිතේ ගතියක්. නමුත් අපි ඒකට පයින්රිය උන්ට ඉනිමම් බඳින්න යන්න ඕනේ නෑ. මෙයා සමාජයට එහෙම දෙයක් වෙන්නේ ඉස්සෙල්ලත් කතා කරන්න පටන් ගන්නවා. ඒකල්ලෙවලා හරි ගියා කියලා හිතනවා. ඒ නිසා අපිට කන තියෙන වාසීවයට කැඳෙව්වොත් එන්න. එතකන් උතන ඉන්න. කියලා මේ ඉස්සරහට පයින්ට දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා කියන එක හරි අමාරුයි මොකද අපි ඒ තරම් දැනුමට දාසයි. දැනුමට වාල් වෙලා ගත කරන ජීවිතයක් තියෙන්නේ මේ විශේෂයෙන්ම මේ දියුණු සමාජයේ මේ දැනුම අධ්‍යාපනයේ අවිචාරාත්මකයි. බයලජ්‍ය දෙක ඇත්තෙම නැහැ. කඩාගෙන යන එකක් තියෙන්නේ වැඩියෙන් ඉගෙනගත්ත කට්ටිය ගාව උංගා කඩුයි මේ බයලජ්‍යා. මොකද අර දැනුම ඉස්සරෙච්ච ගමන් ඔලබල වෙනවා. ඉතින් අපි අපේ විඥාණයටත් ඒකයි වෙන්නේ. ඒ නිසා අපි මේ බයලජ්ජාව දැනුම ප්‍රත්‍යක්ෂ කියන ඒ තුන සමබර කරගන්නවා කියන එක ඉච්චර ලේසි නෑ. ගරු ස්වාමීන් වහන්සේ බොහෝ විට මට පරියන්කේ සිට ආනාපානෙ හොඳින් වැඩි හැකිය. හුස්ම ගැටෙන තැන ඒ ස්වභාවය හා ආස්වාස් ප්‍රස්වාසයේ වෙනස හඳුනාගත හැකිය. මෙසේ භාවනා කරන විට හුස්මේ දැනීම අඩවි ශරීරයේ නොදැනියන ස්වභාවයටපත් වේ. මෙවිත දැනෙන්නේ හීනයක සිටනවා වැනිය. නමුත් අවධානය හොඳින් පවතී. එසේ සිටන විට ශබ්ද ඒ ශබ්ද කියලා ලිතේ වචනයක් අකුරු ශබ්ද කියලා ලියලා තියෙන්නේ. ඒක මම හිතනවා හදාගත්තොත් හොඳයි කියලා. ඇසේ හිතවිලි නොපැමි පැමිණ නොපෙනියයි අවශ්‍ය නම් ආශ්වාස ප්‍රශ්වාසයේ දල්වාගත හැකියි මෙසේ සිටිනකොට මට සැටි නොදණීයයි වේදනාවක් ශරීරයේ සීමාවන් අවයව පිළිබඳ දැනුම නැතිවේ වේදනාවන් ශරීරයේ සීමාවන් අවයව පිළිබඳ දැනුම නැතිවේ ශරීරයේ අවට අවකාශයට එකතු ලෙස දැනේ මේ ආකාරයට විනාඩි 20ක් 30ක් 20ක් 25ක් පමණ සිටියක ඉන්පසු ශරීරයේ දැනීමට පටන් ගනී වේදනා දැනී මේ භාවනා නිවැරදි කරගෙන යන භවයේ ලකුණක්ද නැත්නම් ඉදිරි ගමනට බාධාවක්ද බාධාවත්ද බාධාවක් කියලා ලියලා තියෙනවා. උග ප්‍රශ්න වල මම හිතන්නේ හරි වචනේ සාමාන්‍ය බයක් නෑ. මෙතන මහා ප්‍රණ දාලා තියෙනවා. මගේ භාවනාව ඉදිරියට කරගෙන යන්න යාවිත්තේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන්න. මේ පළවෙනි වාක්‍ය විතරයි මට තේරෙන්නේ නැත්තේ ඒක. ගැලපෙන්නේ නැති බොහෝ විට මට පරියන්කේ සිට ආනාපානෙ හොඳින් වැඩි හැකිය. ඒක තිබ්බයි නැහැ කියලා ප්‍රකාශයට බාධාවක් නැහැ. උඟක් වෙලාට ඒක තමයි වෙන්නේ. මොකද අපි ඉස්සල්ලාම මේ සත්‍ය ගැඹුර දකින්නේ පරියන්කේ තමයි. මේකෙන් අදහස් කරනවා මේ අනික් වැඩ කරනකොට තානපණ ගන්න පුළුවන් නිදාගෙන ඉඳ යන්න ගියා වෙලාවක සචිනින්දින් අවදි වෙච්ච ලාක තානපණ කරන්න පුළුවන් ඒක හොඳයි. කෙසේ නමුත් මේක හොඳ විස්තරයක් ඉදිරිපත් වෙනවා. මෙන්න මේක විතරක් මම මතක් කරා නම් එතකොට මම හිතනවා ඒකට කමඨාන සුද්ධ වෙයි කියලා. මේ ආකාරයට විනාඩි 20ක් 25ක් පමණ සිටියක ඉන්පසු ශරීරය දැනීමට පටන් ගනී වේදනා දැනේ. මෙන්න මේ වේදනා දැනෙන එක දැන් මම පරියන්ක ඉගෙන ඉඳගත්තේ මේ වේදනාව තමයි මගේ කමටහන කියලා ඒ වේදනාව මත භාවනා කරා. දැන් මේ කියන්නේ භාවනා ඉස්සලා ටිකක් වෙලා ගිහලා ආනපන සංසිඳලා විනාඩි 25 30ක් ගිහිල්ලා. ඊට පස්සේ අර ඒ ඔක්කොම ඒ සුන්දර තත්ත්ව නැති වෙලා ස්පාසු නැති වෙලා වේදනාවක් දැනෙනවා. ඉතින් එතකොට මේ යංක කලබල කරන නැගිටලා යන්නේ. එපා වෙලා වගේ. නමුත් යෝගාවචරයේ කම්ඨාන සුද්ධ වෙන්න ඕනේ. දැන් මේ මතුවෙන වේදනාව මත වේදනාවේ වේදනාව අරමුණු කරගෙන භාවනා කරන්න පුළුවන් නම් ධෛර්යය පිණිස මට කියන්න පුළුවන් ටික වේලාවක් පොරකණ්ඩ වෙනවා. මොකද මේ වේදනාව ඇවිල්ලා බලපෑම් කරන නැගිටපම් ඵලයන් සලුව ගසා දාපම් ඵලයන් කියලා දඟලන වෙලාවක් එනවා. නමුත් ඒ ටිකක් වෙලා ඒකට අතපය පොඩ්ඩක් ඕනනම් හරි ගැසලා දීලා වේදනාත් එක්ක පටන් ගත්තොත් අර පළවෙනි සැරේ ආනාපාන සංසිඳන වෙලාවට වැඩි වේගයකින් වේදනාව බොහෝම ඉක්මනට සංසිඳනවා. සංසිඳිලා අර විනාඩි 20ක් 25ක් විවේකයේ දෙන්න නමුත් විනාඩි 5ක 10ක ආය විවේකයක් දෙන්න. විකත් දීලා ගිහලා ආය ගසනවා. ආය ගැසුවට පස්සේ එක්ක සද්දකින් එක්ක වේදනාවකින් එක්ක හිතවිලකින් ආයෙත් ඔන්න මේක ඇවිස්සෙනවා. ඒකට ඒ එන එකත් එක්ක ආය භාවනා කරුවොත් අරිටත් වැඩියකමට ආය තැම්පත් වෙනවා. තැම්පත විනාඩියක් දෙකක් විතර ආය තැම්පත් වෙනවා. තැම්පතුව තියෙන ඊට පස්සේ ආය ගැස්සෙනවා. ආන ඕම ඕම ඕම වෙවි නිකන් රබර් බෝලයක් උඩ දාපුවාම එක සැරම හිටින්නේ නෑනේ. වැදිලා බම්පෙලා ආය වැටිලා එහෙම එහෙම වෙනවා. ඒ වගේ මතක තියාගන්න ඇද තැනක රබර් බෝලයක් උඩ දැම්මොත් ඒක අන්තිම පහත් තැනට යනකම් හැපි හැපි යනවා. ඒ වගේ මේ හැප්පිල්ල හරහා හිතේ කැඹුරටම යනවා. දැන් පළවෙනි චක්‍රය බොහොම විචිත්‍රයි. ඒ විචිත්‍ර භාවයේදී කඩා ගන්න නැතුව ඊගාටම තුන දාද්ද හෝ වේදනාව හෝ හිතවිල් හෝ ආනාපාන හෝ එන මොන දෙයක් හරි අරමුණු කරන ආයෙත් ඉන්න පටන් ගත්තොත් මේ අපේ කුෂ් කර්මය අපිට උගන්වනවා නිර්යස්සන නෙලනවායි කියන එක. නිර්යස්සන කියලා කියන්නේ මේ උක්වගාවේදී මල්බෙරි වගාව ඒ වගේ වෙලාවල් වල ගොක් වේදම් කරලා ඉඩම සුද්ධ කරගෙන උක්වැව්වට පස්සේ විශාල අස්සනක් වෙනවා අර අස්සදගත්ත මුල් ඉඩමේ ඊට පස්සේ වැස්සකට තිබ්බට පස්සේ අර කපපු උක් දඬු වලින් ආයේ රිකිලියෙන්න පටන් ගන්නවා ඊට පස්සේ යතරමැද හාන්න නැතුව පොහොර ටිකක් ගැහුවොත් දෙවෙනි අස්සනක් ගන්න පුළුවන් පළවෙනි අස්සන තරම් බරපතල නැහැ හැබැයි පොහොර වියදමක් නැහැ හැමනක් නැහැ තනකොළ කපන්න පොඩි වියදමක් කරන්න වෙනවා ඉක්මනට ඒක වැවිලා යනවා තුන්වෙනි නිර්යාසන ගන්න බලන හතරවෙනි නිර්යාසන පස්සේ යොදන වියදමට වැඩි ආදායම අඩු නිසා නිර්යාසන දෙකයි තුනයි ගන්න. ඒ නිර්යාසන ගන්නා වගේ පළවෙනි සැරේ භාවනාව සංසුන් වෙලා ගැස්සුණාට පස්සේ ඕන ඊගාවට එන අරමුණකට භාවනා කරන්න යන්න පුළුවන් නම් ඒක පරියන්කදී චක්‍ර රාශියක් දක් ගන්න පුළුවන්. ඒක හරි හොඳයි. එතනදී මම නිතරම කියන දෙයක් තමයි එදින්දි පටිච්ච සමුප්පාදයක් තේරෙනවා. හේතු ප්‍රත්‍ය තියෙනවා තැම්පත් වුණොත් ගැස්සෙනවා. ගැස්සුණොත් තැම්පත් වෙනවා. ආයෙත් ගැස්සුණොත් තැම්පත් වුණොත් ආයෙ ගැස්සෙනවා. ඉතින් ගැස්සෙනවා තැම්පත් වෙනවා. ගැස්සෙනවා තැම්පත් වෙනවා. එහෙම එහෙම එහෙම එහෙම රබර් බෝලයක් උඩ දැම්මකට වගේ ගැස්සි ගැස්සි ගැස්සි ගැසිලා අන්තිමට අමුතු තැම්පතුවකට යනවා. ඉස්සල තැම්පතුව తాවකාලිකයි. එහෙම එහෙම කියලා වෙන තැම්පතුව හුඟක් ඊට පස්සේ ඒක පරියන්කේ නැගිට්ටක් තියෙනවා. සක්මන් කරක් තියෙනවා. කවුරුත් එක්ක ගහ බැන ගත්තත් ඒ ඒ ඇතුලේ තියෙන සමාධිය ඒ ඇතුලේ තියෙන එකලතාවය තියෙන නිසා මේ පළවෙනි සැරේ නැගිටපු ගමන් කලබල වෙන්නේ නැතුව පුළුවන් නම් ටිකක් වෙලා ඉන්න. එතකොට මේ පළවෙනි චක්‍රයෙන් ඇති වෙච්ච ආත්ම විශ්වාසය හරහා විකෘත භාවනා කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ අතර වාරයකදී ඒ කරගෙන කරගෙන යන වෙලාවේදී තමන්ට වතුර ටිකක් බොන්න ඕනේ ගිහිල්ලා වතුර ටිකක් බීලා ඉල්ල වාඩි වෙන කිසි ප්‍රශ්නයක් වෙන්නේ අදිසේ මූත්‍රා කරන්න ඕන කියලා වැසිකිළියට ගිහලා වාඩි වෙන්න අර චක්‍ර දිගටම කරගෙන යනවා. ඒ නිසා ඒකට මේ මුල් මුල් ටිකේදී නම් පරියන්කේ අතපය හොල්ලන්න නැතුව ඇස්සරින් නැතුව ඉඳ වෙනවනේ. නමුත් අර විදියට ගැස්සීම අල්ලන්න පටන් ගත්ත එක්කනට ඒ පරියන්කයම අවශ්‍ය නැහැ. පරියන්කේ තමයි හොඳ බහැබැයි. ඒ අතර වාරදී මොනවාරි කට අතපය පොඩක් මාරු කරවට මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒකට තේරුම් අර ගන්නවා අපි අර tempatuwa සහ ගැස්ම ඉරියව්වෙන් වෙනස් කරලා කාලයෙන් වෙනස් කරලා ඕන තැනක ඇති කරගන්න වැඩ ගන්න නම් මේක හොඳ අභ්‍යාසයක්. ගරු ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල පළමු රළුවටද ක්‍රමයෙන් සීන් වටද දැනි. ටික වේලාවක් මෙසේ බලන විට ඇතැම් අවස්ථාවල නැවත රළු හුස්ම රැල්ලට මතුවේ. හුස්ම රැල්ලව මතුවේ. ඇතැම් විට ශරීරයේ කූඹි දුවනවා වැනි සංවේදනාවක්ද ඇතැම් ශරීර කොටස් බර වී කෑලි වලට වෙන්වන්නාසේද දැනේ. වැනි සංවේදීතා විපස්සනාදී මෙනෙහි කළ යුතුද එසේනම් මේ කරන ආකාරයේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉලා සිටින මේවා පුළුවන් තරම් ඒ සංවේදනා බරක් කරගන්න නැතුව ආනපානෙ කරන්න ඒ සංවේදන දැනෙන්නේ මේ ශරීරයේ අහවල් කෑල්ලේ අහවල් තන කියන එක නැතුව සංවේදනාව සංවේදනාවක් වශයෙන් දැනගන්න පුළුවන් වෙනවනම් ඒ වගේ ස්වභාවික ලක්ෂණ මේට වැඩි දැක ගන්න පුළුවන් වෙනවා. මේක අස්වාභාවික දෙයක් නෙමෙයි. මේක පුරුදු කරන පුරුදු කරන යනකොට ඒ සංවේදනාවල තියෙන නපුර කුප්පන ගතිය එන්නෙන් අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහලා තමන්න පුළුවන් වෙනවා මේ භාවනාව කරගෙන යන්න. ඉතින් හරියට ඉස්ලාම දවසේ මේ ලයිසන් අරගෙන ඉස්ලාම දාසේ තමයි වාහනයක් පාට දාගත්තාම ඒ ඉස්සරහින් ඉන වාහන දකින්නට කලබල වෙනවා මිනිස්සු යන්නේවා දකින්න කලබල වෙනවා එතකොට එන්ජින් එක හරියට කරගෙන යන්න බැරි වෙනවා නමුත් නිතර නිතර ඩ්‍රයිවිං කරනකොට එච්චර ගාණක් ගන්නෑ ඒ වගේන් කලබල වෙන්නේ නැතුව අරගෙන යන්න වෙනවා වගේ මේක කලපුරුද්ද කියලා මේකට කියන්නේ කලපුරුද්ද මේක මේ හදාගෙන යන්න පුළුවන් අර අහන විදිය මතක් කරන විදියට මෙවැනි සංවේිතා වේදනාදී මෙනෙහි කළ යුතුද කිව්වොත් සංවේදනාවට බර දීලා භාවනා කැඩෙන්න ඉඩ තියෙනවා. නිසා සංවේදනා ගණන් නොගෙන සිටිය. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. මොකද මට කර යුත්තක් තියෙන වෙලාවයි. මගේ කරන්න තියෙන දේ තමයි අර අනපන තියෙනවනම් ඒක බලනවා. නැත්තම් ඒ ඒ සංඉන්දියාව දිගේ යනවා. බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා විසින් සක්මන් භාවනාවට පසු ආනාපාන සති භාවනාවට පිවිසීමේදී හුස්ම ගැනීම අපිට කිරීම 1. හුස්ම ඇතුළට ඒම හා පිටවීම කෙරේ හොඳින් බලා සිටීම 2. එහිදී මට මෙසේ මම මෙසේ හිතාගනි. හුස්ම ගැනීම හා පිටවීමේ කාර්යය નિરાයසින්ම වෙතත් ඉන්ද්‍රාසයම වෙනත් දෙයක නොයේදී දිගටම සිදුවන බැවින් මගේ ජීවිතයේද රඳාපවතී. යම් මේකින් ඒ එසේ නොවේ නම් වෙනතක යෙදුනොත් මාගේ මරණය පවා සිදුවේ. එයින් එසේ සිදුවන හුස්ම ගැනීම හා පිටවීම ගැන මට වෙනත් දෙයක් නොස්ථාන් බලා සිටීම කිය සිටීම කිය අදිස්ථානයේ ඉස්තර අධිෂ්ඨානයෙන් බැලීමේ විට මගේ ශරීරයේ ඔර්ලෝසුක බට්ටාමෙන් දෝලණය වීමක් සිදු වන අතර අත්පහ අත්පා මොකද්ද වීමක් කියලා කතා කරලා තියෙනවා සමහර විට මුඛයට කේතේමත් සිදුවේ. තවදුරටත් මෙසේ ශිරීසි අති සිදුමක් ගලා යෑමක් සිදුවන අතර ඒද මට කලින් විදියට හිත ආයවත් කොට ආනාපානට හිතියොද. සිතට සහැල්ලුවක් දැනෙන අතර මේ පැයක් ඇතුළත කෙරේ. මෙසේ කිරීම නිවැරදි. තවදුරටත් ඉදිරියට මෙසේ හුස්ම රැල්ල කෙරීම හිත පවත්වාගෙන යොත් නිවැරදි. ඉදිරි කටයුතු નિરાයාසයෙන් සිදුවේවිද උපදේශ පාතමි. තවදුරටත් තියෙනවා අනාගතයේ මේ බාබේ භාවනාවෙන් පසු ඇතිවෙන ගැටලු සඳහා විසඳුම් ඔබ වහන්සේ ලබා ගැනීමට හැකිද? එවිට හැකිනම් කෙසේද යන්න දන්නවන මෙන් කරුණක ඉල්ලා සිටින්න. දැන් මට ප්‍රශ්නයක් අහන්න දැන් මට ප්‍රශ්නයක් ආවොත් දැන් මම මේගොල්ලන්ගෙන් අහන්න පුළුවන් තමයි. එහෙමත් chance එකක් දෙන්න එපා. දැන් මේ මම උත්තර දෙන එකේ. නමුත් එළියලා තියෙන ක්‍රමේ හරි. මෙන්න මෙතනදී සැකයක් එනවා නම් මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. එහිදී මම මෙසේ සිතාගත්තේ මේ හුස්ම ගැනීම හා පිටවීමේ කාර්ය નિરાයසයෙන්ම වෙතත්. નિરાයසයෙන් වෙනත් දෙයක නොයදී දිකටම සිදුවන බැවින් මගේ ජීවිතේ රඳාපවති. යම් හේකින් ඒසේ නොවේ වෙනත් වෙනතක යෙදුනොත් මාගේ මරණය පවා සිදුවේ කියලා අර හිතට මේකට කියන්නේ නිග්‍රහ කරගන්නවා. මෙච්චර වටනා දේ තියෙද්දි උඹ මේ තාම පෙන්කල කළ ඉන්නේ මේක නැත්තම් මැරෙනවා බලපන් කියලා නිකන් හිත නිග්‍රහ කරලා දෙනවා මේකට ඥානানন্দ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ භාවනා කරනකොට හිත එහෙම යන්න දඟලනවා නම් මේක මගේ අන්තිම හුස්ම කියලා හිතන්න කියනවා ඒතර දැන් ඉතින් කරන්න දැන් නෑ දැන් ඉතින් අන්තිම හුස්ම නම් ඉතින් ආයේ ඊට පස්සේ ආයේ ණය ගන්න දෙනු බලන්නයි බැංකුව චෙක් අසම් කරන්න කර කර ඉන්න බෑනේ එතකොට එනවා ඒකට තමයි මරණ අනුස්සතිය කියන්නේ මනස ගැන හිත එහෙම දඟලන්න හදනනම් කියනවා හරි. දැන් මේක යම් මේකේ මගේ අන්තිම මොහොත අන්තිම මේ හුස්ම නම් ඔබ යන්න හදන කාරණාද වැදගත් මේකද කියලා මේ මරණානුස්සතිය ගන්න කියලා කියනවා අජ්ජේව කිච්ඡං ආතබ්බං කෝජඤ්ඤා මරණං සුති. අද කළ යුත්තේ අදම කළ යුතුයි කවුද දන්නේ හෙට මැරෙයි කියලා. ඒ සර්වචන්සිකීපේකේම එක ඉදිරිපත් කිරීමක් මේ තියෙන අනික් හරියනම් ලියලා තියෙන විදිහ හරියි ගැටලුවක් ඇති වුණොත් මට කියන්න තියෙන්නේ ඒක නෑ හැබැයි තව දවස් දෙක තුනක් කියන ඕවා කියන්න. අන්තිම දවස් වෙනකොට තමයි ඕවා සාමාන්‍ය අපි කතා කරන්නේ. කෙසේ නමුත් මම දැනට දීලා තියෙන මොකද්ද මේ අවසරය තමයි මම ටිකක් ඇඩ්වාන්ස් වෙදී ඇති කතා කරනවා ඊමේල් හරහා විතරයි ලේසි අල්ලන්න. ලියුමක් එව්වොත් නම් මම හැමතෙම අනිවාර්යයෙන්ම ලියුමට උත්තර ලියනවා. නමුත් ඇත්තට මේ ලියුම් කියන જાතිය දැන් ඉතින් ටිකින් ටිකින් ටිකින් දුරවන් වෙගෙන යන්නේ. මේ ළඟදිත් මම එන්නේ ඉස්සලා ඔය නිව්සීලන්ත වලින් ලියුමක් කරලා තිබුණා. වෙන කරානම දෙයක් නැහැ. සඳහන් හොඳටම වයසක අත්තම්ම කෙනෙක්. මම මේ මිනිබිරියක් ලව්ව ලියවන්නේ මට සමා වෙන්න. මට මේක සුද්ධ කරලා ඕනයි කියලා. ඉතින් මේ ලියුම තැපල් කරලා දාලා තමයි මෙහි ආවේ. අත්තම ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ තාම. කොහොම හරි මම කියන්න හදන්නේ ඒ ඊමේල් දෙන ඊමේල් සම්බන්ධව මේ සීල හරි පියා හරි නැත්නම් මේ මේ වද විනිත නොවන හරි ලාල් දන්නවා ලාලුත් වැඩි ඊමේල් වලට ඉති දක්ෂ නැහැ. ආන්නේ කෙනෙක්ගෙන් අහගන්න. එතකොට ඒක තමයි ක්‍රමේ. ඉතින් ඒක ඇත්තටම හුඟව දෙනකොට එහෙම කම්පියුටර් වලට පහසුකම් නැහැ, ඊමේල් නැහැ. ඉතින් ඒක එතෙන්දී ඉතින් මම ළඟ උත්තරයක් නැහැ. ඉතින් ඒක නැත්තම් මේ අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු ප්‍රශ්න මතු නොවේවා කියලා. ඒක තමයි හොඳම ක්‍රමේ මේ මේ මේ ලියලා තියෙන කෙනා බොහොම ප්‍රායෝගික මිනිසෙක්. මේ ලියලා තියෙන ඉවතිය බලනකොට තේරෙනවා මේ යොදා ගන්න හැටි දන්නවා. තමන් ළඟ තියෙන දැනුම අතපය කපා ගන්න නැතුව ආයුධය පාවිච්චි කරන හැටි දන්නවා. මේ පාවිච්චි කරන ක්‍රම ප්‍රායෝගිකයි. මම මං හිතනවා මෙයාට ප්‍රශ්න එනවා හුඟක් අඩුයි කියලා. මේ වගේ අයට ප්‍රශ්න එනවා හුඟක් අඩුයි. ස්වාමීන් වහන්සේ කිව්වා ආනාපානති විශේෂයෙන් වඩා පහසු ප්‍රස්වාසයේ ගෙවීම හා එම ගෙවීමෙන් පසු ඊළඟ ආශ්වාසය පටන් ගන්න හැටි බලා ඉන්න කියා. කරුණාකර මේ තව ටිකක් විස්තර කර දෙන්න මේ නිලා සිටිමි. මේ සඳහා අඛණ්ඩ සතියක් අවශ්‍යද? අඛණ්ඩ සතියක් ඇති කරගැනීම ඉතා අශීරු කාර්යයක් බව දැනේ. ඇත්තටම අඛණ්ඩ සතිය ඇති කරන්නයි මේ දේවල් අපි කරන්නේ. නිකන් ඉර බහින දිහා බලනින්. ඉර බහින දිහා කියලා කියන්නේ ප්‍රශ්වාසය මේ ආශ්වාස හැබැයි ඒකට ඉස්සලා ආශ්වාස ප්‍රශ්වාසය කීකරු කර ගන්න ඕනේ. මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට යන්න ඕනේ. එහෙම නැත්නම් පටන් ගන්නකොටම මේක කරනව නෙවෙයි. විනාඩි 10ක් 15ක් ආනාපානේ ඇසුරු කරන්ඩ මූණට මූණ දාලා ඉන්න පුළුවන් කෙනෙකුට සත්‍ය තීක්ෂණ කිරීම සඳහා තියුණු කිරීම සඳහා කියනවා ප්‍රශ්වාසයක් අල්ලගෙන ඒක ගෙවෙනකම්ම කොතනින්ද ගෙවිලා ඉවර වෙන්නේ කියන එක බල බල ඉඳිල්ල නිකන් අර මේ දැලිපිය ගාලා නියනක් ගාලා එහෙම නැත්නම් පීයක් ගාලා අන්තිමටම නිකන් මදින්නේ හට මෙහටයි. අර දැල්ල තුවාල කරගන්න නැතුව ආන්නේ වගේ මැදිල්ලක් තමයි මේ ප්‍රසවාසයේ අග දිගට බැලීම. ඒ සඳහා යම් කිසි සත්‍යක් නම් අවශ්‍යයි. නිසා ආධුනිකයෙකුට මේක සාමාන්‍යයෙන් අනුමත කරන්නේ නැහැ. ආනාපානේ <coughs> මේ අන්දිමේ බලා ඉන්න අතරෙදී ආශ්වාසයේ මුල සොයන විට ඒ සම්පූර්ණ නොපෙනී හරි එවිට මම ස්වාමීන් වහන්සේ කියු පරිදි පෙනෙන දේ බලා ඉඳිමි. නැවත ආනාපානෙ දැනුනොත් ඉදිරි කිව් ලෙස නැවතත් ප්‍රස්වාසයේ ගෙවන් වීමක් වීමත් ඉන්පසු ඊළඟ ආස්වාසේ පටන් ගැනීම ස්වමේශී ක්‍රමෙන් දිගටම මාරුවෙන් භාවනා කර මේ හරිත කියා කරුණාවෙන් විස්තර කර දෙන්න ඉල්ලා සිටිමි. එතකොට එහෙම කරනකොට Tamanට මේ භාවනා කරේ ආකර්ෂණයක් ඇති වෙන්නේ සතිය වැඩිවීමක් ඇති වෙන්නේ කියන එක කියන්නේ නැතුව දෙවන්නේක් වශයෙන් මට හිතන්න අමාරුයි මේක මේ හරිද වැරදිද කියලා. ඒ නිසා මේ දේ කෙරුවට පස්සේ අත්දකින්න දේ මේකේ නැති නිසා මත ප්‍රකාශ කරන්න අමාරු. ඒ නිසා ඒ ලියපෙකන කැමැති නම් එහෙම කරගෙන යනකොට Tamanට හම්බෙච්ච දැනීම අත්දැකීම කියනවා නම් ඒක මම හිතන සභාවට හොඳ ප්‍රකාශයක් වෙයි කියලා. මම මේකේ නිසා කල්තබලයි ගා ප්‍රශ්නට යනවා. ඒ ඉන්නවනම් කවුරු හරි ඒක ලියපු කෙනාට අවශ්‍ය නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. භාවනාවට පර්යන්කේ වාඩුව විට ඇතම් දිනවලදී හිසේ තදබර ගතියක් ඇති ඒ ක්‍රමයෙන් උත්සන්න වී හුස්ම රැල්ල නොපෙනියයි. ඒ ක්‍රමයෙන් උත්සන්න වී හුස්ම රැල්ල නොපෙනියයි. සමහර විට එවැනි අවස්ථාවද කන් දෙකද අගුල් වැටි ඇතුවක් මෙන් දැනේ. මේ සෑම භාවනා පර්යන්කදීම සිදු නොවේ. එවැනි අතවර වලට මුහුණදී ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් ඒක ඇත්තටම එච්චරම අස්වාභාවික දෙයක් නෙවෙයි. නමුත් සමහර විටක කියන්න දන්නේ මේ කායික රෝග ලක්ෂණයක්ද කියලා. නෑ. එකම විදියට එනවා නම් ඒක සමාහට කායික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙමනම් කියන්න තියෙන්නේ මේ භාවනා පරියන්ක නැගිටතර පස්සේ මේක නැති වෙනව නම් කායික රෝගයක් නෙවෙයි. මේක ඇති වෙන්නේ භාවනා පරියන්කයක් සඳහා වෙලාවේ පමණක් නම් භාවනා ආනාපාන දැඩිව අල්ලන්න යෑමෙන් ඇති කරගත්ත පටලවිල්ලක් කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ හොඳට වාඩි වෙලා ආනපනෙන්ද ඉස්සරලා ඇඟ විවේක වෙන්න ඇරලා මේ මොකද කියන්නේ. ලිහිච්ඡ ස්වරූපයෙන් අග තියාගෙන එතකොටත් ඉසේකක්ම තියෙනවනම් එහෙනම් කායික රෝගයක් වෙන්න ඉඩ තියෙනවා. පටියන්ගේ නැගිටතර පස්සෙත් තියෙනවනම් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අර වෙලාවේදී කයේ සැහැල්ලුව බලන්න පුළුවන්කමක් තියෙනවනම් මට පේනවා භාවනා පොඩි පටලවාගෙන තියෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වල පරියන්කේ සැහැල්ලුවට ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන ඉන්න පුළුවන් නම් හුස්මක් නොසොයා ඒ සහැල්ලුවේම භාවනා පවත්තන්න. එතකොට ආනපනේ තමන් හොයාගෙන එයි. තමන් ආනපන හොයාගෙන යන්න යන්න නරකයි. එහෙම ගියොත් තමයි හුඟක් වෙලාට මේ ගතිය ඇති වෙන්නේ මේ භාවනාවේ මිරිකල් අල්ලන්න යාම නිසා. ඒ නිසා පොඩ්ඩක් අයට මෛත්‍රී කරන්න මේ දැඩි මතධාරීව දැඩි ග්‍රහණයට යන්නේ නැතුව කරගෙන ගියොත් මේක අඩු කරගන්න පුළුවන් වෙයි. නමුත් වරින් වර මේ වගේ දේවල් එන එක නම් වළක්වන්න බෑ. මේක ඉතින් සාමාන්‍ය භාවනා ජීවිතය හැටි. ගරු ස්වාමීන් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. මින් පෙර ශරීරයේ වේදනාවක් මින් පෙර ශරීරයේ වේදනාවෙන් වේදනාවන් ගෙවි ගිය පස් සිටිවිලි සහ චිත්ත රූපත් ඒ අතර තිබෙන හිස් අවකාශය ඊටා පැහැදිලි පෙනුනේ. නමුත් දැන් හිතවිලි නැවතුන පසු නැවතෙන්නේ ඉඳ හිටිය. චිත්ත රූප දුර්වලය. ඈතින් මෙන් වේ ඈතින් මෙන් හෝ බොඳ වීමෙන් හෝ පෙනේ. සියල්ල අවිල් වී ඇතිසේය. මෙසේ වන්නේ සතිය අඩුතරමක් අඩුකමකින් ඇයි හිතේ කරුණාන උපදේශයක් දෙනමින් ඉල්ලා සිටිමි. නැයිව දුර්වල වෙනවනම් Taman දිනලා. ඒ හිතවිලි වේදනා ශබ්ද කලවම් වෙලා දුර්වල වෙලා ඔද්දල් වෙලා යනවනම් ජයග්‍රාහී හැඟීමකින් Tamanට කරන්න තියෙන ආනාපානත් එක්ක ඇසුර පවත්තන එකයි. එතකොට සතිය පන්න රිපිටලා හිටිනවා. එහෙම නැතු පශ්චාත්තාප වුණොත් නම් සතියටත් කැනහිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. මට පේන්නේ එහෙම එකක් නෙමෙයි හොඳ පැත්තක්. වැරදියට අර්ථකථනයක් දීලා. ඊයේ භාවනාවේදී වේදනා ගෙවුණු පසු සිටිවිලිත නොමැතිව චිත්‍ර රූප හිතට එමින් යමින් තිබෙන විට හදිසිය කිසිම හේතුවකින් තොරව හිතට ප්‍රීතියක් ඇති වේ. මේ හදිසිය උන්චිලාවක උඩ සිට පහළට එන්නක් මෙන් හැඟීමකි. යටිපතුල් සහ අත්ල හිරි වැටුනි. හීන් දාඩිය දැම්මේය. අද උදේ භාවනාවේදී අත්ල සහ පතුල් හිරි වැටි දාඩිය දැම්මා මේ දැනීම භාවනාවෙන් පිටට ආවිතත් තිබුණේ මේ විපස්සනා උපක්‍රේෂයද්ද කරනවෙන් පහදා දෙන්නේ. විදර්ශනා උපක්‍රේෂය වෙන්න පුළුවන්. නමුත් මේක දිගට දිගට වෙන්න දෙන්න. වෙන්න දෙනකොට තමන් ඒ අත්ල හිරි වැටෙනවා, හිඳාඩිය දානවා. ඒ වගේ සිද්ධ වෙලා තියෙද්දි සිහිය තියනවා නම්. කාංගේ සතිය දිගට පවතිනවා නම් තමන් අරසයි. නමුත් ඒ විතරම මේ අත්ලෙහිරි වැටීම නිසා හිඳාඩි දැමීම නිසා ප්‍රීතිය පහළ වීම නිසා සතිය කඩාගෙන ගියොත් අසරණයි අනාතයි. එනිසා මේ වගේ දේවල් එන්න අරින්න සමහරව නරක දේවල්. සමහර ප්‍රීතිය වෙනකොට දුකෙයි. සතියේකට පවතිනවා නම් පක්ලේශයක් වුණත් ඒ පක්ලේශය විනිවිදින්න පුළුවන් ක්‍රමය තමයි ඒ වෙලාවේදී සතිය ශ්‍රේවේ යොදවන එක. ශ්‍රේවයට කැඳවන එක. ආනාපාන සති භාවනා කරගෙන යන විට හුස්ම නොදැනී යන අතර ඉන්පසු ඒ ස්වභාවය දිගටම පවතී. මේ පිළිබඳව කාරණා දෙකක් පැහැදිලි කර දෙන්නේ ඉල්ලම එක භාවනා කිරීමේදී පටිච්චසමුපාදයේ මෙනෙහි කළ යුතු බව. මෙනෙහි කිරීමට මතුවන මෙනෙහි කිරීමට මතුවන බව අසහායත මම මෙතෙක් වෙන දෙයක් කර නැත. මට එය මතුවේ හැකේ ඉදිරි අවස්ථාවේදී එසේනම් ඒ අවස්ථාව පසුවියද්ද නැහැ පටිච්චසමුපාදයේ මෙනෙහි කළ යුතු බවක් අවශ්‍ය වෙන්නේ ඒ පටිච්චසමුපාදේ කියන එක ඔය භාවනා කරනකොට දැනටම සිද්ධ වෙලා තියෙන එක පටිච්චසමුපාදේ කියන එක මෙනෙහි කරලා ගන්න එක නෙවෙයි. ඒක ස්වයන් සිද්ධ දෙයක්. ඒක චිත්ත නියාමයක්. ඒ නිසා මේ මේ කාලේ වේලාව ආපුවාම මේ දේ සිද්ධ වෙයි. තමයි තියෙන ඒකට සුදුසු මේ සතිය දිකට පවතිනකොට අවශ්‍ය වෙලාවට ඒක මතුවෙනවා. එහෙම නැතු මේක හොයාගෙන ගියොත් හම්බ වෙන්නේ අමෝබකමක් තමයි. හිතවිලි මතුවන නමුත් ඒවා නොසලකා හැර ඇති වෙන කම්පන හුස්ම නොදෙනීති අවස්ථාවේදී දේශම් බලා සිටීමේ ඇතිවන හිත දෝෂ සහිත ඒ වාද රාග සහිත ඒ වාද ඒවායේ මුලැමැදාක බැලීමද බැලිය යුතු බව අසහායත මෙම බැලීම සිදුවන්නේ ඉදිරියට ඇති අවස්ථාවේද මම බැලීම මෙනෙහි මෙම බැලීම මෙනෙහි කිරීමක්ද මේ වගේ අපේක්ෂාවල් ඇති කරගන්න එපා තමන්න දැනට කම්පන චංචල ගති තේරෙනවා නම් ඒක තමයි ධර්මය ඒකත් එක්කයි වැඩ තියෙන්නේ එන්න තියෙන රාග ద్వේෂ මොහෝ එහෙම නැත්නම් මේ හිතවිලි විස්තර කරලා බලන්න යෑමෙන් මේ කරදර කඳවා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ඇති වෙච්ච කලාශය බොහෝ දුර සිද්ධි කර ගැනීමෙන් වශී කර ගැනීමෙන් තමන්ගේ බලකොටුව තර වෙනවා. එහෙම නැතුව මේ මෙවට හොයා යෑම එච්චර මොකද කියන්නේ ප්‍රඥා ගෝචර වැඩක් නෙවෙයි. අ පිම්බීම හැකිලි මෙනෙහි කරනට මුල අවස්ථාවේ දීර්ඝ ලෙසද මද වේලාවේදී කෙටි ලෙසද දැනේ. එමෙන්ම ඒ ප්‍රකටව දැනෙන අවස්ථාවද ක්‍රමයෙන් අඩුවේ. ඒ සමග හිස්මුදුන සීල් වීමක්ද නලියන ස්වභාවයක්ද දැනේ. 1. මේ ඊයේ සිදු වූ ආශයවට නලියන ස්වභාවයට සමගාමී ක්‍රියාවලියක්ද. මෙවිත අවධානය යොමු කළ යුත්තේ කොමකටද? ඊයතිකී தත්ත්වය මගහැරී ගිය විට හරියටම විග්‍රහ කළ නොහැකි හිතවිලි ඇතිවි නැතිවිය. සමහර විටකදී හිස පැත්තකට ගැස්සී යන ගතියක් තනිය ඇසරීම සිදුවේ. මේටි කල යුතු කුමක්දයි පහදා දෙනු මැනවි. මේකෙදි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඊයේ සඳහන් වූ නාසයවට නලියන ස්වභාවයට සමගාමී ක්‍රියාවලිය කියන්නේ මේ බණේදී කියපික වෙන්නේ නැති හොඳයි. එහෙමනම් ආනාපාන මොකද්ද මේ පිම්බීම හැකිලිම සංසිඳනකොට ඒ පිම්බීම හැකිලිම හරහ සතිය කාර්යක්ෂම වෙනකොට වෙනදා කයේ තිබුණ නමුත් නොදැනීච්ච සංවේදන දැනෙන්න පටන් ගන්නවා. ඒක මේ හිතේ දියුණුවේ ලක්ෂණයක්. ඒකට කියනවා හිත ප්‍රනීත වෙනවයි. ඉතින් එතකොට මේ ওই උණුසුම් සිසිල් ගති කම්පන චංචල නැති දේවල් පේනවා වගේ පේනවා. නමුත් ඒවා තිබුණා හිත ප්‍රනීත වෙච්ච නැති නිසා නිසා ඒක වාසියට අරගෙන යන්නේකයි තියෙන්නේ. Taman ඒ අතර වාරයේදී අර හීන් වෙමින් යන හුස්ම ආස පිම්බීම හැකිලිමත් එක්කම තමයි ගත කරන්නේ. මේවා ආගන්තුක වශයෙන් සලකනවා අරක මේ නේවාසික වශයෙන් සලකලා දිගට මේ ගත්ත තේමාව කඩා ගන්න නැතුව යන එකයි කරන්න තියෙන්නේ. දෙක සක්මන් භාවනාදී වම දකුණු ලෙස මෙනෙහි කිරීමෙන් පස්සේ වැඩි අවධානයක් යොමු වන්නේ යටිපතුල ගැටෙන බිමේ ඇති තද සුමට රළු මොලොක් ස්වභාවන්ට. ප්‍රශ්නය එසේ වන්නේ විවිධ අවස්ථාවේ සක්මන් සඳහා වෙනත් ස්ථාන තෝරා ගැනීම නිසාද නෑ කොතනක වුණත් අපි පියවරෙන් පියවර තියන්න තියන්න හැමදාම වෙනත් ස්ථාන තමයි එකම සක්මනේ ගියත් මේ වෙනස් වෙමින් යන දේවල් අපි මේ නිත්‍ය සංඥාවෙන් බැලුවොත් තමයි ඊයේ සක්මනේමයි සක්මන් කරන්න කියලා හිතෙන්නේ නමුත් අපි හිතා ගන්නෝ තියෙන තියෙන හැම පියවරක්ම හැම වමක්ම හැම දකුණක්ම ඊට ඉස්සෙල්ලා එකට වැඩිය වෙනස්. ඒ නිසා ඒක බාධාවක් කරගන්න එපා. මෙන් ඉදිරියට භාවනා පාස්තරණ යාට මෙනෙහි කළ යුතු ආකාරය කරනවෙන් පහදා දෙනෙම ඉල්ලමි. මේ දින වාක්‍ය හොඳයි. වැඩියම දාන යොවන්නේ යටිපතුල ගැටීම යටිපතුල ගැටෙන බිමෙහි ඇති තද සුමට රළු මොලොක් යන ස්වභාවයට ඒක හොඳයි. ඒක දිගට යනවනම් වෙනත් මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ. ඒක මොකද්ද කියන්න තියෙන්නේ. ඒකටම අනුග්‍රහ කරන එකයි තියෙන්නේ. ඒකම සමාදාගෙන එකයි තියෙන්නේ. මගේ ධර්ම අවබෝධය සහ මතකයේ හැටියට නාම පස්ස වේදනා සංඥා චේතනා රූප හතරමා භූතයන්. ආශ්වාස ප්‍රසාදයේදීත් නාම රූප ඊට පරිදි සිටිවේ. සක්මන් ක්‍රියාවලිය තුලත් නාම රූප ඊට පරිදි පවතීද හඳුනාගත හැකිද? ආශ්වාස ප්‍රසාස කාය කර්මයක් වශයෙන් සලකනවා නම් සක්මන්ද කාය කර්මයක් වශයෙන් සැලකිය හැකිද? ආනාපානදී ආස්වාස කාය ප්‍රස්වාස කාය නාම රූප වශයෙන් හඳුනා ගැනීම භාවනා කිරීම නිවැරදිද? මගේ ධර්මාවදේශා භාවනා ජීවු කරගැනීම පිණිසත් මෙම කරුණ පහදා දෙන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ ලෝකයේ හැම සිද්ධියකම කියන්නේ මනස්කාරයට අහුවෙන හැම සිද්ධියකම නාම රූප කොටස් තියෙනවා. ආස්වාද ප්‍රසාර කරා සක්මන් කරත්. ඉතින් අපි හොඳට මේ සිද්ධියත් එක්ක සතිය වැඩෙනකොට ඉදෙන කේල් ගෙඩිය පොත්ත ගැලවෙනවා වගේ අවබෝධයේ වැඩි වීමත් එක්ක සමාධිය වැඩි වීමත් එක්ක අල්ලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදෙන් ඉස්සලා පොතුම ගහන්න ගියාම කේල් ගෙඩිය එච්චර රස නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ සතිය හොඳට වඩන්න වඩනකොට ඒ ධර්ම කාරණායේ ධර්ම අවබෝධය නැතිවීම තද බලහානියක් නැහැ. මේ සත්‍ය සත්‍ය පවත්තා ගැනීමේ ක්‍රමයේ පිළිබඳව තමන්ගේ ක්‍රමසහ විදිවල දියුණුවක් තියෙනවා. ඒ නිසා මේ අවබෝධේ නරක නැහැ. නමුත් මේ සක්මනේදී පරියන්කේදී දෙකේම නාම රූප ධර්ම එක විදිහට වැඩ කරනවා. ආනාපාන සතිය වඩන විට සිත නැගෙන හිතවිලි විදර්ශනා කරන ආකාරයේ ආධුනිකව ඉදිරිපත් කරන කෙනෙකුට යටහ දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආනාපාන සතිය වඩනකොට හිතවිලි ගැන කතා කරන්න යන්න එපා. කතා කෙරුවොත් වෙන්නේ අර තමන්ගේ බැඳපු මිනිස්සයා ගෙදර ගෑණි ඉඳද්දී අල්ලපු ගෙදර මිනිස්සයා ගැන විස්තර කියන්න හදනවා. ඒතර ගෙදර මිනිස්සයා හිතරක් කරගන්න. ඇත්තටම අල්ලපු ගෙදර මිනිස්සයා ලස්සන නැති එක වෙනම කතාවක්. තමන් පුවත්පත් වාර්තාකාරයෙක් වෙන්න ඇති ඒකත් වෙනම කතාවක්. නමුත් අර ලියන්න ගියොත් මේ ගෙදර ගෑනට මොකද වෙන්නේ? ඒ නිසා මේ ආනාපානයේ කසාදේ කඩා ගන්න එපා. නැත්නම් මේකට කියන්නේ ආනාපානට අනදර කරන්න එපා. දිගට ආනාපාන යන්න. ඒ අතරමැද ගොඩාක් ඒවා පේනවා. හිතවිලිත් ඒවා එකක් තමයි. ඒක විදර්ශනා කරනවා කියලා එහෙම විශේෂ ලකුණු ලැබෙන ක්‍රියාවලියක් නැහැ. ආනාපාන සතිය ලැබුණාට පස්සේ ඒ සතිය ඇත්තටම ඒක විවිධාංගීකරණය හරහා ඒ වේදනාන වසනා චිත්තාන වසනා ක්‍රමයට වැඩ. අපිට කරන්න තියෙන ගත්ත අරමුණු නැත්තම් බැඳගත්ත බෙරේ ගහනවා වගේ ගත්ත අරමුණ දිගේ ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ආනාපාන සති භාවනා කරගෙන යෑමේදී හුස්ම නොදැනී ගිය පසු ව ඉන්නා බව පමණක් සුළු වශයෙන් වැටේ. තුනු වශයෙන් දැන කම්පන හරහා එම කම්පන හෝ වෙනත් දෙයකට හිත යොමු කිරීමට නොහැකි බවයි. හිතක් නැති බවත් පෙනේ. ඔබ වහන්සේ කලින් ධර්ම දේශනා සඳහන් කළ අවසානයේ සතියද නැති වෙන බව මෙයද එසේ නොමැතිනම් මේ අත්දැකීම විස්තර කරන්නේ කෙසේද? මේක සත්‍ය නැති කිරීමේ අවස්ථාවටත් වඩා අපිට පේන්න පටන් අර ගන්නවා මේ ගොරෝසු ඉඳුරන් හා ඇසුරු කරගෙන රූප සද්ද ගන්ධ රස වශයෙන් ඇතිවෙච්ච ඒක ප්‍රතිස්ථාව කරගෙන ආපු විඥාණය ඊට පස්සේ යොමු වෙනවා නිකන් හුදු ඒ සියල්ලම ඇති කරන මූලික ශක්තියට නිකන් කම්පන චංචල වගේක් තේරෙනවා මේ කම්පන චංචල වලින් තමයි ඇත්තටම අරමුණු ලැබෙන්නේ ඉතින් ඒක ආවට පස්සේ ඒකමත් එක්කම ඇසුරු කරන එක හිත වඩා ඒකට කියන්නේ මේ නික්ලේශී කියලා. එහෙම නැත්නම් තාත්තන්ද වචනයක් ඔය මේ Hindu සාහිත්‍ය පාවිච්චි කරනවා අර ඉන්ද්‍රිය මට්ටමට යන්නේ නැතුව හිත නිකම්ම පොඩි චංචල කම්පන ගතියක් එක දිගට පවතිනකොට කෙලසිලා නැහැ. කෙලසිච්ච ගතිය අඩුයි. ඉතින් එහෙම සඳහන් කරන්න යනකොට සතියට අල්ලන්න අරමුණක් නැතුව යන. ආකාර නිමිති සටහන් මොකක්වත් නැතුව යන. නැති වුණාට පස්සේ දැන් මම දැක්ක දේ අනික් දේ වෙන් කරලා අල්ලන්න බෑ. කුට්ටිය කඩා ගන්න බෑ. ඔක්කොම එක යායට නිකන් අපි මේ කාපට් එක දිහා බලාගෙන ඉන්නකොට පේනවා වගේ ආයෙට පේනවා. එතකොට මේ නම් කරන්න බැරුව යනවා. මූල බඳාක නම් කිරීම මොකක්වත් නැහැ. ඒකට ආකාර సంతාන නිමිති එහෙම නැත්නම් ಉದ್ದೇಶ ගැලවිලා ගියාට පස්සේ සතියට සිද්ධ වෙනවා නිමිත්ත සමාධියේ ඉඳලා අනිමිත්ත සමාධියට උදව් කරන්න. ආරම්මණයක ඉඳපු සමාධියේ ඉඳලා අනාරම්මන සතියකට මේ සමාධියකට උදව් කරන්න සිද්ධ වෙනවා සතියට. ඒතකොට සතිය මේ නිකන් මේ විස්මාරුවක් ඇති දන්නා තැන සිට නොදන්නා තැනට ගියත් සමාධිය කඩා ගන්න නැතුව ගෙනියන්න නම් සතිය හානි කරන්න නරකයි. එතකොට නිමිත්ත සමාධියලා අනිමිත්ත සමාධියට යනවා. සමාධලාට විතක්ක සවිතක්කං සවිචාරං කියන සමාධිය අවිතක්ක අවිචාර සමාධියටපත් වෙනවා. අන්න ඒ වෙලාව වෙනකොට සතිය කැඩුනා වගේ හිතුණට සතියෙන් වැදගත් කෘත්‍යයක් සිද්ධ වෙනවා. අන්නේ කෘත්‍යයේදී සතිය සැලෙන්නේ නැතුව ඉන්න එක හරි මේ සංක්‍රාන්ති අවස්ථාවක සැලසෙන කැළඹෙන සැලසෙන චංචල අවස්ථාවක විශ්වාසය ඇති කර ගන්න සතිය ලකු කෘත්‍යයක් කරත හැකි වෙන විදියකට කියනවා නම් අන්න වෙන සංක්‍රාන්ති අවස්ථාවක ශ්‍රද්ධාව කැඩෙන්න ඉඩ තියෙනවා. වීර්යය කැඩෙන්න ඉඩ තියෙනවා. සමාධියත් කැඩෙන්න තියෙනවා සතිය නැත්තම් ප්‍රඥාවත් කැඩෙන්න තියෙනවා. සතිය හරියට කිව්වොත් නෑ. නිමිත්ත සමාධිය වගේම අනිමිත්ත සමාධියක් තියෙනවා. අරමුණේ තියෙන සමාධිය වගේම අරමුණ නැති සමාධියකුත් තියෙනවා. මේ දෙක අතර මැද කලබලයක් නැතුව ඉන්න නම් මේ සතිය සුපතිට්ඨිතව හිටින්න ඕනෑ කියලා ඒ සතිය තලතුණා කරගත්තොත් අපි අරමුණෙන් නිදහස් වෙනවා. නිමිත්තෙන් නිදහස් වෙනවා. නිමිත්ත තිබුණා සමාධිය තියෙනවා නැත්නම් සමාධිය අරමුණක් තිබුණා සමාධිය තියෙනවා නැත්නම් සමාධිය. සතියක් තියෙනවා. ආනේ ගතිය ආවට පස්සේ හරියට මේ මේ පොළොවේ ගුරුත්වාකර්ෂණත් එක්ක ඉන්න ජීවිතය ගත කරලා අපි පොළොවේ ගුරුත්වාකර්ෂණයෙන් ගැලවිච්ච අවකාශයට ගියාට පස්සේ වැඩ කරන්න දක්ෂ වෙනවා වගේ ඒ ගුරුත්වාකර්ෂණේ නැහැ පාවෙන ගතිය තියෙන්නේ දෙකටම දක්ෂෙක් වෙනවා ඒ හරියට අජටවකාශයේ ගාමියෙක් වෙනවා වගේ කංගන ගාමියෙක් වෙනවා වගේ ඉතින් ඒක පුළුවන් දෙයක් අපේ හිතට ඉතින් ඒ නිසා මේ සතියට අපි දිරි දෙන්න ඕනේ මේ අත්දැකීමේ තියෙන්නේ අර මේ නම් කරන්න පුළුවන්, ලේබල් කරන්න පුළුවන්, අරමුණු කරන්න පුළුවන් දේක් දැකදක නැති වෙලා ඒත් සත්‍ය සමාධිය කඩා නොගෙන ඉන්න පුළුවන්. ආන්න ඒක මම හිතනවා මේ භාවනා ජීවිතේ කිතා වැදගත් සම්දිස්ථානයක් කියලා. දැන් අපි පැය කමාරක් පමණ කාලයක් අරගෙන තිනවා මේ කමඨාන් සුද්ධ කිරීම හා සාකච්ඡා සම්බන්ධව ඉතින් තවදුරටත් ප්‍රශ්න තියෙනවා කියලා අහන්න කම්මැලි මට. ඒක නිසා අපි එන එක ධර්ම දේශනාවට tempත් කරලා අපි නැවත දැන් හතර කාලය වේලාව 8ට රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.